බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය දැන් නැවත වතාවක් අපි එන්නේ අපේ සුපුරුදු වැඩසටහනට මේ වැඩසටහන තුලින් පසුගිය සතියේත් අපි කතා කරේ බුද්ධාගමේ අරටුව හැටියට බුදු ධර්මයේ අරටුව හැටියට අපි සාකච්ඡා කරන අනිමිත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම කොහොමද අපි තේරුම් ගන්නේ කියලා අනිමිත්තක් නිමිත්තක් නොවිත රාග දෝෂ මෝහ නිමිත්ත නොමැතිව අපනිමිත්ත ප්‍රාර්ථනා නොමැතිව එතනින් හට ගන්න දේ තමයි ශුන්‍යත්‍ය වෙන තැන එම්ටිනස් කියන එතනද ඒකට කොහොමද එන්නේ කියන එක තෝරා බේරා ගන්න තමයි අපේ ගරු ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි අපිට දැන ගන්න අවස්ථාවක් උදා වුණේ. දැන් මේ අවස්ථාව හරහා අපි මේ විදර්ශනාවෙන් මේ ත්‍රිලක්ෂණයන් අනිච්ච දුක්ඛ අනාත්ම පිළිබඳව මෙසේ කතා කරද්දී ඊට පෙරත් අපි කතා කරේ කොහොමද මේකේ නීවරණයන් යටපත් කරගෙන නීවරණ ධර්මයන් මොකද අවිජ්ජාව හඳා අපේ තියෙන සත්‍ය අවබෝධ කරගැනීමේ තියෙන ප්‍රවණතාවය මගහැරීම හෝ යම් කිසි විදිහකට බාධාවක් හැටියට අපි දකින දකින පරිදි නීවරණයන් කොහොමද මේකට ඇතුළත් වෙන්නේ කියන එකත්. ඉතින් මේ සඳහා කොහොමද සතිය පිහිටවා ගන්න කියන එකත්. ඒ සතිය කොහොමද අපි අනිත් ඒවත් එක්ක ප්‍රඥාව, සමාධිය, ශ්‍රද්ධාව ආදී දේවල් එක්ක ඇසුරු කරගෙන කොහොමද මේ සතිය වඩන්නේ කියන එකත් ඒ අනුව කායනුපස්සන, වේදනාපස්සන, චිත්තනුපස්සන, සද්ධාම්මානුපස්සන තුලින් කොහොමද සමාධියක් ඇති කරගෙන මේ හරහා ගිහින් වේදනාව එහෙම ප්‍රත්‍යක්ෂ කරගන්නේ කියලා වේදනාව සංඥා සංකාරයන් කොහොමද අපි මේ ගැන දකින්නේ කියන එක සමාධියක් තුලින් මේ සමාධිය ඇති කරගන්නා ක්‍රමයක් හැටියට ධ්‍යාන වඩමින් එතකොට අපි දන්නවා කොහොමද වෙන්නේ කියලා ප්‍රීති සුඛ ඒකග්ගතා මෙවැනි දේවල් බැහැර කරමින් කොහොමද අපි සත්‍ය සොයාගෙන යන්නේ කියන එක ගැන තමයි අපි මේ වැඩසටහනේ මුලදී අපි ආරම්භයක් ලබා ගත්තේ. ඉතින් අදත් වැඩසටහන තුලින් මෙවැනි සංකල්ප කීපයක් අතර මේ කියන්නේ මොකද අපි මම එසේනම් කරේ ධර්මයේ දැන් අපිට අවබෝධ කර ගැනීමට මේක අපිට අපේ පළපුරුද්ද අපිම දැන ගැනීමට අවශ්‍යතාවයක් ප්‍රවේශයක් අපි නැතොත් අපි මේක හිතේ යම් කිසි විදිහකට ඕක වැඩ කරන්නේ සංකල්පයක් හැටියට. එහෙම නෙවෙයි අපි දන්න පරිදි අපි ගරුතර ස්වාමීන් වහන්සේ අපිට දැනුවත් කරලා තියෙන මේ අපිම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අවස්ථාව තියෙනවා. ඒක හරහා කොහොමද මේ මාර්ගයට පිවිසෙන්නේ කියන එක අපිට අවබෝධ කරගීමේ කරගැනීමේ මහඟු අවස්ථාවක් දැනෙන්න තියෙනවා. ඉතින් අදත් අපි සුපෘති පරිදි කිරිපද ඥානන්ද ස්වාමීන් වහන්සේ අපිට සමග ඉන්නවා. වැඩසටහන ඉදිරියට කරගෙන යන්නට පෙර මම ස්වාමීන් වහන්සේගෙන් ගෞරවයෙන් මම අවසර ඉල්ලා සිටිනවා වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් සතිය ගැන කතා කරමින් සිටියේ හන්දා මේ සති ගැන ගත්තොත් එහෙම සති සම්පජන්ණය කියන්නේ කුමක්ද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද මේ යෝනිසෝ මනසකාර්ය එතකොට සති සම්පජන්ණය මෙවැනි දේවල් කොහොමද මේ අපි ඇත්තට මේවා යොදවගන්නේ කියන එක ස්වාමීන් වහන්සේ. දැන් අපි හුඟක් වෙලාට දන්නවා නීවරණ ධර්මයන් මේ සතිය තියාගන්න ඕනේ. ඊට එහා ගිහිල්ලා කොහොමද මේක මේ අපි හරිහැටි මේක තීරණය කරගන්නේ මේ සම්පජන්ණය කියන්නේ කොහොමද කියලා ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය අපි මේ සති සම්පජඤ්ඤ කියන වචන ගත්තොත් දැන් අපි සාමාන්‍ය දන්නවා සතිය කියලා කියන්නේ සිහිය. එතකොට අපි සිහිය කියන එක ඉගෙන ගත්තේ සාමාන්‍ය ලෝකේ කතා කරන සිහිය නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේ සිහිය කියලා අපිට පෙන්වුවේ අපි ඒක හරියට බැලුවොත් එහෙම ওই සතිපට්ඨාන සූත්‍රයේ සිහිය වඩන තැන් ඒ හැම එකකෙදම උන්වහන්සේ පෙන්වලා තියෙන්නේ අපිට යමකට ඇල්ම ඇති වෙනවද? ඒ ඇල්ම ඇති වෙන්නේ ආස්වාදයේ මෙනෙහි කිරීමෙන්නේ. එතකොට යමක යමක් අපිට කලකිරිනවද? කලකිරෙන්නේ මේ පිළිබඳව ආදීනව දැනගැනීමෙන්නේ. එතකොට මේ සිය උපද්දවන්න කියලා තියෙන්නේ ආදීනව ඉස්මතු වෙන විදියටයි. දැන් ගත්තොත් කායानुපස්සනාව ගත්තොත් අසුබේ ධාතු මනසිකාරී ඔක්කොගෙම උපමා ඒ ඔක්කොගෙම කරලා තියෙන්නේ අර ආස්වාදයේ ඇති වෙනවාට වඩා ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ දැන් අපි හැමතිස්සෙම කැමති අපිට හිතට ආස කරන දේ දකින්නනේ. ඒ එහෙම ආස නැති දෙයක් දැක්කොත් එක්කෝ අප්‍රසන්න දෙයක් දැක්කොත් අපි කියන අයියෝ ආයෙනම් අපිට මේක දකින්න එපා කියලා අපි මේ වගේ අපි හැමතිස්සෙම අපි ප්‍රතික්ෂේප කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අපි ප්‍රතික්ෂේප කරන පැත්තක් තමයි අපිට විරුද්ධ කරන්නේ. ඒකයි ඔකට කියන්නේ මේ උඩුගම් බලා යනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසයා යන්නේ දැන් අපිට රාගයක්, ద్వේෂයක්, මෝහයක් හටගන්නේ මේ අපි මේ එක්ක ඇල්ම නිසා. නේ ගැටියෙන් ඔක්කොම හටගන්නේ. එතකොට දැන් උන්වහන්සේ දේශනා කරනවා අසුබ වශයෙන් බලන්න, ධාතු වශයෙන් බලන්න. මේ කියන්නේ ආදීනවා. එතකොට මේ මේකේ තියෙන ආදීනෝ පැත්ත ඉස්මතු කරලා බලනකොට තමයි යාට ඒ ගැන තේරුම් යන්නේ. ඒතර තේරුම් ඒ ඒ හරි විදිහට තේරුම් ගියොත් දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් වෛද්‍ය වෘත්තිය කෙනෙක් වේවා නැත්නම් අපි ගත්තොත් අපි කියමු ඉන්නවා කියලා කෙනෙක් මිනි කපණේ කෙනෙක් කියනවා. දැන් මිනි කපුව කියලා යාට ආදීනෝ නැති වෙන්නේ නැහනේ. දැන් එයා රස්සාව හැටියට යා මිනි කපනවා. දැන් කෙනෙක් රස්සාව හැටියට වෛද්‍ය වෘත්තිය ඔපරේෂන් කරනවා. රස්සාව හැටියට දැන් අපි නර්සස්ලා එහෙම වැඩ කරනවා. නමුත් එහෙම වුණා කියලා ඒගොල්ලන්ගේ රාග ද්වේෂ මොකක් කිසි වෙනසක් වෙන්නේ නැහැ නේ. එතකොට අපිට පේනවා එහෙනම් ඒකට විශේෂ විදිහේ යම් කිසි මානසික හැසිරවීමක් අවශ්‍යයි. ඒ මානසික හැසිරවීම මනස හසුරවන්න එයා ඒකට සිහිය පිහිටවන්න ඕනේ. එතකොට සිහිය පිහිටුවාගෙන යද්දී හැමතිස්සෙම යාට සිහිය පිහිටවන්න බැරි වෙනවනේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සිහියයි සති සම්පජඤ්ඤ කියලා තව එකකුයි. ඒ ඒ මොකද දැන් සතිය විතරක් මදි. සති සම්පජඤ්ඤයත් ඕනේ. එතකොට කී තියෙන්නේ කොහොමද? ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉදිරිපස බලද්දී වටපිට බලද්දී හොඳ නුවණින් යුක්තව කල්පනාකාරීව බලනවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරය අතපය දිගාරිද්දි හකුලද්දි නෝනින් යුක්ත ඒක කරනවා. ඊළඟට තියෙනවා මේ මේ සංඝාටි පත්ත චීවර ධාරණේ පාත්‍ර සිවුරු දරද්දි සීනෝණෙන් ඉන්නවා. ඊළඟට තියෙනවා අසිතේ පීතේ කායතේ සායතේ දානේ වළඳද්දී යමක් රස විඳිද්දී පානය කරද්දී කොටින්ම කියන්නේ අවදි වෙලා සිටිද්දී නිදි නිදි වරද්දී වැසිකිලි කැසිකිලි යාමේදී පවා සීනුවෙන් ඉන්න කියනවා. මොකද හේතුව මේකේ අපිට පේනවා උන්වහන්සේ මේවා පාවිච්චි කරලා තියෙන මේ උපදේශ අපිට දීලා තියෙන්නේ ඒ උපදේශ හරියට කාට හරි පින තියනවා නම් කෙනෙක් මං පින තියනවා නම් කියලා කිව්වේ මේක සම්පූර්ණයෙන්ම යාට පින බලපානවා. මේ වැඩේට. ඒ මොකද පින නැති කෙනාට මේක කරගන්න බෑ. අපි කොච්චර දැඟලුවත් මේ සීය පිටුවා ගන්නවායි කියන කාරණේ මේක ලේසි වැඩක් නෙමෙයි. ඒ කියන්නේ අපිට සමහර විට සිහියෙන් යුක්තව ගමන් බිමන් යන්න පුළුවන්. බිස්නස් කරන්න පුළුවන්. රැකී ආරක්ෂා කරන්න පුළුවන්. නමුත් සිහියෙන් යුක්තව හුස්ම ගන්න හෙලන්න කිව්වොත් ඒක සමහරට අමාරුයි. එහෙමනේ මේක තියෙන්නේ. ඒ කියන්නේ දැන් දැන් ඒ නිසා මේක වෙන විෂයක්. ඉතින් ඒක මේක අපි තේරුම් අරන් සිටිය යුතුයි. මේක වෙන විෂයක් උනේ නැත්තම් මේ ඔක්කොම හතරට දාලා මහාන වෙන්න ඕනේ නැහැ නේ කොටසක්. ඒක වෙන විෂයක් නිසා. වෙන විෂයක්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ මේ සිහියෙන් ඉන්න එක හරි විදියට යා කරනවා නම් එයාට ඉස්සෙල්ලා ඇති වෙන්න ඕනේ අවබෝධයක් කුසල් මොනවද අකුසල් මොනවද කියලා. මොකද හේතුව මේ සිහියෙන් ඉඳීමේ ඉලක්කයක් එයා අඳුන ගන්න ඕනේ. සිහියෙන් ඉන්නේ යා අකුසල් ප්‍රහාණය පිණිස, කුසල් වැඩිම පිණිස. එතකොට කුසල පක්ෂේ වැඩෙන්නේ සතිපට්ඨාන තුලයි. අකුසල ප්‍රහාණය වන්නේ සතිපට්ඨාන තුලයි. ඒතර අරමුණ එහෙම තියාගන්න. අරමුණ නැතුව අපි ගිහිල්ලා නිකන් සිහිය වඩනවා කියලා ඊට පස්සේ පොඩ්ඩක් කළා චූටි සමාධිය කම්පස් එක උඩට රැවටෙනවා. ඊට පස්සේ එක්ක එකපාරට යා මේ මේ මාර්ගඵල ගැන කල්පනා කරලා එක්ක මොකක් හරි ප්‍රශ්නයක් හදා ගන්නවා. ඉතින් මේ වගේ මේ වෙන්නේ අරක පැහැදිලිුන් නැත්තම් අරමුණ. ඒ අරමුණ පැහැදිලි කරගන්න තමයි ශ්‍රාවකයා සම්මාදිට්ඨියෙන් යුක්ත විය යුත්තේ. ඒ කියන්නේ දැන් ආර්ය ශ්‍රාගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න මේකනේ. සම්මා සම්මා දිට්ඨියෙන් පටන් ගත්තේ නැත්නම් අවුලකින් කෙලවර වෙනවා. ඒ කියන්නේ නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ. නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද ඒක සාමාන්‍ය ස්වභාවයක් තමයි මනසේ අවුල් ගතියක් තියෙනවා. සා ඕනම ජීවිතයක ගත්තොත් සාමාන්‍යයෙන් අවුල් ගතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒක තැනක මට මතකයි. මහණෙනි මේ රහතන් වහන්සේලා පමණයි සම්පූර්ණ නිරෝගීකමින් ඉන්න කියලා තියෙනවා මානසික. අනේ සියල්ලෝම රාග දේශම හට ගන්න ඔක්කොම ඉතින් ආබාධ සහිතයි. <laughs> ඉතින් ඒක ඉතින් ආබාධයක්, අසනීපයක්. ඉතින් උන්වහන්සේ දේශනා කළා තියෙනවා ඒවා රෝග කියලා. ඒවා හුල් කියලා. Tamanට ඒවා නිකන් දැන් රාගයක් හටගත්තත් ඒක උල්ලකින් යනගත්තා වගේ කියන එකකින් විඳවනවා කියන එක. ද්වේෂයක් හටගත්තත් උල්ලකින් යනගත්තා වගේ විඳවන කියන. බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ රහතන් වහන්සේලා කියන උල් උදුරාගත්තු අය. රෝග නැති අය. ඉතින් ඒ නිසා අනිත් ලෝකේ ලෝකේ සියලුම සත්ත්වය අනිත්‍යය රාගදේශම හට ගන්නවාද ඉතින් අසනීපික. අසනීපිකෙන් පෙළෙන අය තමයි. ඉතින් ඒ නිසා ඒ අසනීප සුව කරන්න. ඒකනේ සත්හට වෙන බව දුකට විදානක්. ඉතින් ඒ අසනීප සුව කරන්න තමයි මේ සතිපට්ඨානෙ තියෙන්නේ. ඉතින් මේ සතිපට්ඨානෙ වඩන්න අපිට මේ තියෙන්න ඕනේ මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ විග්‍රහය ගැන භක්තියක්. දැන් මේ වගේ එකක් අපි ගිහම දැන් සමහර අවස්ථාවල් එනවා කෙනෙක් ඉන්නවා මානසිකව යම්කිසි ආතතියකටපත් වෙලා. යම්කිසි රෝගී ස්වභාවයකින්. දැන් මෙයාට ඕනේ මේ රෝගී ස්වභාවය තමයි මෙයාගේ තනි වෙන්න තියෙන කැමැත්ත. එතකොට ඒ වෙනින් මෙයා ලේසි හැටියට තෝරගන්නවා ඒක භාවනා කිරීම. භාවනා කිරීම තෝරගත්තට ඇත්තෙන් මෙයාට භාවනා කරන්නේ නැහැ. එයා ස්වාගන කරන්නේ යාගේ රෝගියට උමනා කරන දේවල් සම්පාදින කර ගැනීම. සීහ පිටුවා ගැනීම නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? ඒ තුලින් එයා අසනීප වෙනවා. අසනීප තත්ත්වය වර්ධනය වෙනවා. එතකොට කෑ ගහනවා, ධ්‍යාන ලැබුවා, මඟ මඟ පල් ලැබුවා කියලා කෑ ගහන එක රෝගයක් නේද එතකොට? එතකොට මොකද වෙන්නේ මේ භාවනාව ගැන හෝ සිහිය ගැන හෝ දන්නේ නැති අය භාග්‍යවතුන් වහන්සේටත් බයිනවා. ධර්මයටත් බයිනවා. උගන්නන එක්කිනට බයිනවා. ඕනේ භාවනාවක් උගන්නන්න ගිහලා ඕනේ පිස්සු වැටලෝයි පේන්නේ නැද්ද කියලා ඕනේ බයිනවා. බනිනකට ආර්යපවාදයක් එයාට සිද්ධ වෙනවා. මොකද භාග්‍යවතුන් වහන්සේට බැන්නම ආර්යපවාදයක් සිද්ධ වෙනවමනේ. බුදු කෙනෙකුටත් බයිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සිහිය පිටුවා ගන්න මිසක් සිහිය උමතු කරගන්න නෙමෙයි. ඒතර සීය පිහිටුවා ගන්න ධර්මයක් ගැන මෙයා කතා කරන අතරේ ওই උමුතු රෝගියෙකුත් ගිහලා උතන වාඩි වෙලා ඉන්නවා. එතකොට එයත් ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්නවා. එයාට පිස්සු වැටෙනවා. එතකොට ලෝකේ කතා කරනවා අන්න භාවනා කරන්න කියලා පිස්සු වැටුණා. අන්න භාවනා කරන්න ලෙඩ වුණා. ඔන්න අපහාස කරනවා ගරහනවා. ඕක තමයි ඌව කරන්න එපා කියන්නේ පුළුවන් දේවල් කරන්න ඕනේ. මේ හාමුදුරුව අනවශ්‍ය ප්‍රශ්න දාලා කියලා වෛද්‍යවරු හරියට ඔය වගේ කරුණ කියලා හරියට පව් රැස් කරගන්නවා අනිත් අයට පව් රැස් කරනවා. ඉතින් මේ නිසා ඇත්තෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිහිය පිහිටුවා ගන්න කියලා. සතිපට්ඨාන සිහිය මනාකොට පිහිටියොත් කිසි දවසක එයා උමුතු වෙන්නේ නැහැ. එතකොට සම්පජන්‍ය කියන්නේ සම්පජන්‍ය කියන්නේ ඒ සිහියම වර්ධනය වෙන ආකාරයට ඊරුවව පැවැත්වීම. දැන් එතකොට සම්පජන්‍ය තුල දැන් අපි ගත්තොත් දැන් එයාට ඒ සිහිය වර්ධනය වෙන්න උපකාර වෙන ප්‍රධානම දෙයක් තමයි සම්පජන්‍යය. මොකද හේතුව දැන් දැන් එයා යන්නකට එනකට එයා කල්පනාකාරීව නැත්තම් දැන් බලන්න සම්පජාඤ්ඤය ගැන බුදුරජාන් වහන්සේගේ උපමාව දැන් සතිපට්ඨාන ඉදා අපි දේශනා කළේ උන්වහන්සේගේ උපමාව මොකද්ද අර තෙල් කලයක් අරගෙන යන මනුස්සයා තෙල් වැටෙන්නේ නැතුව අරගෙන යනවා වගේ කියනවා සීහිය පිහිටුව ගන්න තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේක මානසික කුසලතාවයක් මේ මානසික කුසලතාවය හරි අద్භූත බලයක්. මොකද හේතුව දැන් තමන්ගේ ජීවිතේට සම්පූර්ණයෙන්ම පිළිසරණයක් ලබා දෙන්න පුළුවන් බලයක් ඒක. මොකද ඒක තුල සම්පූර්ණ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. ඒක තැනක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා බුද්ධි අපරිහානී සූත්‍රය කියලා. දැන් අපි ගත්තොත් දැන් සාමාන්‍ය මිනිසෙක් වයසට යන්න යන්න යන්න එයාගේ තියෙන ඇස් පෙනීම අඩු වෙනවා, කන් ඇසීම අඩු වෙනවා, රස දැනීම අඩු වෙනවා, මේ යටිපතුලේ ඉරි වැටෙන්න පටන් ගන්න මෙයාගේ වයසට යනකොට ලක්ෂණ තියෙනවා, ජරාන ලක්ෂණ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා එයාට සම්පූර්ණ අමතක වෙනවා. ළමයි මතක නැහැ, දරුවා මතක නැහැ, කාපුවා මතක නැහැ. මෙහෙම වෙනවා. දැන් මේ වගේ අමතක වෙලා නිකන් පොඩි ළමයි වගේ වෙනවා වයසට යනකොට. නමුත් යම් කිසි කෙනෙකුට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩුණා නම්, ඒ කියන්නේ රහතන් වහන්සේ ළමක හෝ අනාගාමී වූ උතුම් ත්‍ත්වයට පත් වුණා නම් බුද්ධි අපරිහානි. පිරිහෙන්නේ නැහැ කියලා. කොච්චර වයසට ගියත් පිරිහෙන්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා මේ කොච්චර වයසට ගියත් ඒක පිරිහෙන්නේ නැත්නම් ඒ නොපිරිහෙන ගුණයක් මේ මනසේ පිහිටනවා. එහෙනම් මනසේ පිහිටනවා නම් ඒක එක මනසට අදාළ විශේෂ ගුණයක් වර්ධනය විය යුතුයිනේ. වර්ධනය නොවි එක පිහිටන්න විදියක් නැහැනේ. පිහිටන්න විදියක් නැහැ. පිහිටන්න විදියක් නැහැ. ඒ ගුණේ ආරම්භ වෙන්නේ ওই සතිපට්ඨාණයෙන් තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ බුද්ධ ශාසනය තුල තමයි මේ සතිපට්ඨාණය තියෙන්නේ. එතකොට යම් යම් කිසි දවසක ශ්‍රාවකයෝ සතිපට්ඨාණයට ගෞරව කරයිද සති සිහිය පිහිටවීම ගැන ගෞරව කරයිද සිහිය පිහිටවීම ගැන ප්‍රශංසා එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි යම් දවසක ශ්‍රාවකයෝ බුදුරජුන්ට ගෞරව කරයිද ධර්මයට ගෞරව කරයිද සංඝයාට ගෞරව කරයිද ශික්ෂාවට ගෞරව කරයිද සමාධියට ගෞරව කරයිද ශාසනයේ පවතිනවා කියනවා. ඒව නැති කාලේ තමයි ඒව නැති කාලේක ශාසනය පිරිනවනවා කියනවා. දැන් සමාධියට ගෞරව කරන්නේ නැහැ මේ කාලේ. මොන සමාධිද මොන භාවනාවද මොන සමයන්ද කිය අපහාස කරනවානේ. මම හිතන්නේ දෙන්නෝනේ ස්වාමීන් වහන්සේ ආයෙත් මේ ඊ ඔය එක්කම ස්වාමීන් වහන්සේ කොහොමද මේ යෝනිසෝ මනසකාරය කොහොමද උතනට එන්නේ ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසකාරය කියන්නේ ඇත්තෙන්ම මහත්ය අභ්‍යන්තර කුසලයක්. ඒ කියන්නේ මේ අභ්‍යන්තර කුසලතාවයක් මේක පින් බලෙන් එන එකක්. මො යෝනිසෝ එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අභ්‍යන්තර අංගයක් හැටියට යෝනිසෝ මනසිකාරයේ තරම් උතුම් දෙයක් මම බුදු වෙසින් දකින්නේ නැහැ කියනවා. බාහිර අංගයක් හැටියට සද්ධර්ම ශ්‍රවණයේ තරම් උතුම් දෙයක් මම බුදු විසින් දකින්නේ කියලා. එතකොට සද්ධර්ම ශ්‍රවණයේ දැන් අපි ගත්තොත් කොච්චර ප්‍රඥාවන්ත වුණත් දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේ ගිහි කාලේ උපතිස්සනේ කොච්චර ප්‍රඥාවන්ත වුණත් ධර්මය අවබෝධ කළේ නැහැ. ධර්ම ශ්‍රවණය කරන තුරු. එතකොට මේ අස්සජී මහ රහතන් වහන්සේගේ බණපද ඇහෙනකොට දැන් යෝනිසී මානසිකාරය පටගාලා ක්‍රියාත්මක වුණා. එතකොට යෝනිසී මානසිකාරය තිබුණා ධර්මය විග්‍රහ කරන්න ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනස ඒ උපදින්න පටන් තන හිතන් කියලාත් දැන් යෝනිසෝ මනසිකාරයේ මම නම් හිතන්නේ ඒක මේ වාසනාවක් උපතින් ලැබෙන. ඒක බාහිරව දිනු කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. ඒ කියන්නේ ඉපදිලා ඊට පස්සේ දිනු කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. ඒක මේ උපතකින් ලැබෙන වාසනාවක්. යෝනිසෝ මනසිකාරය. ඒකයි වචනෙත් එහෙමම ආවා කියලාත් එහෙම සමහරව. ඔව් ඒ කියන්නේ දැන් ඇත්තම ඉතින් ඒකත් ඉතින් ඒ වගේම යෝනිසෝ මනසිකාර කියලා. ඒකත් හරි මම කිච්චර මට හිතුන්නේ ඒක යෝනි කියනවා කියලා තියෙනකොට. නමුත් මේ උපතින්ම ලැබෙන්න ඕනේ. මොකද හේතුව දැන් අපිට පේනවා සමහර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක රහතන් වහන්සේ නමක් ගැන තියෙනවා. ඒ රහතන් වහන්සේ එකෙන් එක පොඩි එක මේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා මාර්ගඵල ලැබලා නැති. නමුත් උන්වහන්සේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දරාගෙන ප්‍රගුණ කරගෙන හිටියා. එතකොට උන්වහන්සේට උපස්ථාන කළා එක උපාසක මහත්තයෙක්. ඒ උපාසක මහත්තයා කිව්වා අනේ ස්වාමීනි මම හරිය කැමති මගේ පුතාව දැන් අපිට මහාන වෙන්නත් බෑ මගේ පුතාව ඔබ වහන්සේ ළඟ පැවිදි කරලා ඔබ වහන්සේට උපස්ථායකෙක් හැටියට පත් කරන්න. වයස අවුරුදු 7යි. පුතේ කැමතිද කියලා ඒව ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න යන්න. කැමතියි කිව්වා. දැන් හැමදාම මේ පුතා එනවා ඉස්සෙල්ලා භාවනා මේ ධර්මය අහන්න එනවා. දැන් පොඩි බබා ධර්මය අහගෙන ඉන්නවා. එතකොට දැන් මේ මාර්ගඵල ලැබුව කෙනෙක් නෙමෙයි. දැන් මේ ස්වාමීන් වහන්සේ දේශනා කළේ ආ දැන් දැන් මිනිස්සුන්ට ගැඹුරු ධර්මය කියන්න ඕන එක තමන්ගේ තීරණ ගත්තේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් සරණ ගියපු ධර්මය කිව්වා. එතකොට ඒක අద్భుත දෙයක් නෙමෙයිනේ. දැන් අద్భుත ඒක කියන්නේ ඒකනේ අපි කල යුත්තේ. දැන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිට එඩිට් කරන්න බෑනේ. අපිට <laughs> අපිට කැමති ආකාරයට එඩිට් කරන්න බෑ. ඒක දේශනාවේ තියෙන යම් ආකාරයෙන් ඒ ආකාරයට කීම තමයි ශ්‍රාවකත්වය කියන්නේ. ඒක එඩිට් කරන්න බෑ. එතකොට ඒක එඩිට් කරොත් විකෘතිය. එතකොට දැන් ඒක එඩිට් කරන්නේ නැතුවනේ අපි මේක කියන්නේ. මේක අපි සිංහලෙන් හරි සංස්කෘතෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කිව්වත් කියන්න ඕනේ ඒක අපි විසින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියනවා. ඉතින් අර අර ස්වාමීන් වහන්සේ මේ කියනකොට පොඩි බබත් අහන් හිටියා. මේ තාත්තත් අහන් හිටියා. ඊට පස්සේ ඔන්න දැන් මේ දරුවගේ හිතට මේව යනවා දැන්. ඒක බැලු බැලු පිටින් පේන්නේ මේ ළමයා මහාන කරන්න ගෙනාවා. අවුරුදු 7යි වයස. දැන් මහාන කරනකොට ඉස්සල්ලාම කරන්නේ සතිපට්ඨානෙට උවමනා කරන ප්‍රධාන අරමුණ අතට දෙනවා. කෙස් බාලා අතට දෙනවා. මේක මෙනෙහි කරන්න කියලා කේසා ලෝමා නකා දම්තා තචෝ මෙනෙහි කරන්න කියලා. බලන්න ඒක කොච්චර ප්‍රායෝගිකද කියලා යන ගමනට උවමනා කරේ දෙනෙම දිනේ. ඉතින් මේ පොඩි මේ දරුවා ඒ ඒකට කියන්නේ කරගේ කියලා. කර කියලා කියන්නේ මේ මොකද්ද කියන්නේ අර අපි හිත බාන්න ගන්න දැලිපිහි දැලිපිහිට කියන නමක්. එතකොට කරගේ කියන්නේ දැලිපිහි හිත බාන කාලෙම මේ පොඩි නම නිකෙලිස් බවට පත් වුණා. රහත් වුණා. දැන් ගුරු හාමුදුරු දන්නේ රහතන් වහන්සේ නමක් කියලා. ඊට පස්සේ දැන් මේ පොඩි නමගේ අවුතු පැවතුම් හරි හොඳයි. හරි සාන්තයි. දැන් වෙලාවට සත්කාර සම්මාන කරනවා. ඊට පස්සේ පොඩි නම ටික පොඩි නම භාග්‍යවතුන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ බහැදකින්න යන්න කියලා ඉවවා. අනේ ස්වාමීනි කොච්චර ලොකු දෙයක්ද මම තාම දැකලා නැහැ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කිව්වා. එහෙනම් යම් පොඩි නම කිව්වා. ඊට පිටත් වුණා ගමන. දැන් පිටත් වෙලා යද්දී දැන් ඔන්න පළවෙනි දැන් යද්දී ඔන්න අතරමඟ ඔන්න ආවාසයක ලැබුම් ගන්න සිද්ධ වුණා. දැන් ඉතින් පොඩි නමටයි මේ ගුරු හාමුදුරන්ටයි එක තැනක එක කුටියක් දුන්නා. දැන් පොඩි නම කල්පනා කරනවා. දැන් ඔන්න දැන් පළවෙනි දවසේත් හිටියා. දැන් තියෙනනේ අනුපසම්පන්න උපසම්පන්න නොවු කෙනෙක් එක්ක රෑ දෙකකට වඩා ඉන්න බෑ. දැන් පළවෙනි දවසේත් හිටියා. පාන්දර නැගිටිනවා. දැන් දෙවෙනි දවසේත් කල්පනා කළා ඊට පස්සේ මාගේ ගුරු ස්වාමීන් වහන්සේ තාම බණ භාවනාව දියුණු වෙලා නැහැ. දැන් මේ රහතන් වහන්සේ පොඩි රහතන් වහන්සේ හිතනවා. බණ භාවනාව දියුණු වෙලා නැහැ. එතකොට උන්වහන්සේට එළියට එනකන් නිින්ද ගියොත් උන්වහන්සේට ආපත්‍යක් වෙනවා. මොකද ඉර ඉර අරුණ නැගෙන්න කලින් අවදි වෙන්න ඕනේ. උන්වහන්සේට වැටිච්ච ගමන් නිින්ද යන බව පේනවා. මොකද දන්නවා උන්වහන්සේට සිහිනුවන පිටලා නැහැ කියලා. දැන් පොඩි නම දන්නවා. දැන් පොඩි නමට සිහිනුවන පිටලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පොඩි නම මොකද කළේ? දැන් වෙලාවල් හොයාගෙන කල ඔරලෝසු නැහැනේ. පොඩිම නින්දර නොගිහිල්ලා ගුරු ස්වාමීන් වහන්සේ ළඟම බිම වාඩි වෙලා දැන් බිම පැදුරු දාලා තියෙන්නේ. පොඩිනම නිදාගත්තේ නෑ. ඇහැරලා භාවනා කරගෙන ඉන්නවා වාඩි වෙලා. එළි වෙනකන්. මේ මේ පොඩි මේ ගුරු ස්වාමීන් වහන්සේට මේ ආරක්ෂාව සපයන්න මා මාර්ගය වටෙන් උදව් කරන්න මේ කරන්නේ. දැන් පොඩිනමට කොහොම හරි ගුරු හාමුදුරන්ට පාන්දර ඇහැරුණා. ඇහැරිච්ච ගමන් ඇහුවා පොඩිනම පොඩිනම නැගිටලා එළියට යන්න දැන් මේ අරුණ නැගින්න ළඟයි නේද කියලා පොඩි නම ගුරු ස්වාමීන් ළඟ වටාපත තිබුණා. වටාපතෙන් තට්ටු කළා. අර පොඩි නමකේකට ඇස් ඇරියා. තට්ටු කරනකොට ඇහැට වැදුනා. ඇහැට වැදිච්ච ගමන් ඇහැ පොඩි නමගේ ඇහැ කොට්ට වුණා. ඒක ඇහැ. ඇහැ තුවාල වුණා. දැන් පොඩ්ඩම ඇහැ වහගෙන එළියට ගියා. එළියට ගිහිල්ලා දැන් ඉතින් එක අතකින් ඇවාගෙන දැන් වත් පිළිවෙත් කරනවා. දැන් උදේ පාන්දර මේ ගුරු සාන්නාංශයට වාදිනක් ගෙනාවා. පැම් වාදිනේ. ගිරණ එක අතකින් ඇහවාගෙන පෑන් එක දුන්නා. ගුරු හාමුදුරුවා දැන් දැක්කේ නෑ එක අතකින් වහගෙන. පොඩි නම මොකද මේ වෙනස් උනේ වෙනදට ආද්ද කියන්නේ දෙන්නේ. ආද්ද මොකද පොඩි නමක කීකරුකම නැතුණාවද්ද කියලා කිව්වා. අනේ නෑ ස්වාමීනි මේ වටාපතුල දුනා ස්වාමීන් වහන්සේගේ කිව්වා. කියලා හැරියම ලී. අර ගුරු ස්වාමීන් වහන්සේ අර පොඩි නම ඉස්සරහා වැඳ වැටුණා. අනේ මගේ පොඩිනම මට සමා වෙන්න මම හිතලා කරපු දෙයක් නෙමෙයි මේ කියලා ඊට පස්සේ අන්තම් බෙහෙත් කර කර බුදුරජාන් වහන්සේ ළඟට එක්කන් ගියා. එක්කන් ගිහලා කිව්වා අනේ භාග්‍යතුන් වහන්සේ මට හරි ආශ්චර්යයි මේ පොඩිනම මොනවා කළත් මොනවා කිව්වත් තරහා යන්නේ මේ ඉවසගෙන ඉන්නවා වක්පිලිත් කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ලස්සන ගාතාවක් ඒකදී දේශනා කළා. එතකොට අපිට පේනවා මේ සතිපට්ඨානේ පිළිටන්න අර පුංචි එක්කිනා තුලත් බාධාවක් තිබුණේ නැහැ. එහෙමනම් ඒක තනිකර පින්බලයක්. උපතින් අපි දැන් අර වයසක හඳුනන්න තිබුණේ නැහැ වයසට ගිහිල්ලා. එතකොට අපිට පේනවා මේ ඒකයි අපි හොඳට තේරෙනවා මේකේ මේ ධර්මාර්ගයේ වඩන්න ධර්මාර්ගයේ දියුණු වෙන්න ලොකු උදව්වක් මේ පිනෙන් සිද්ධ වෙනවා. ආන් ඒකයි මේ අපි මේ දැන් මම කිව්ව එක දැන් බුදුරජාණන් වහන්සේට ඔය අපහාස කරනවා ධර්මයට ගරහනවා මේ මගපළලාභින්ට අපහාස කරලා හරියට පව් කරගන්නවා මිනිස්සු. මේ නොදන්න මාතෘකාවල් වලට කතා කරලා හරියට පව කරගන්නවා. ධර්මයේ හැසිරෙන අයට බැනලා පව කරගන්නවා. ඒ පව කරගත්තට පස්සේ කල්ප කාලාන්තරයකට ආයේ සතිපට්ඨානෙ වැඩිලි බොරු. සතිපට්ඨානෙ පිහිටන්නේ නැහැ. පිහිටන්නේ විදියක් නැහැ. මොකද සතිපට්ඨානෙ පිහිටන්න අර උපතින් එන වාසනාව ඕනේ. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තමයි මෙයා ගලපන්නේ. මේකට කියන්නේ බුද්ධ දේශනාව ඔකට කියන්නේ ඒක ඕනෙමයි. ඒකට කියන්නේ නිපක කියලා. නිපක කියලා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. අවස්ථානුකූල නුවණ. මේ අවස්ථානුකූල නුවණට තමයි මේ නුවණින් තමයි යා සතිපට්ඨාන ගලපගන්නේ. ඒක යෝනිසෝ මනසිකාරයෙන් එන්නේ. ඒ තමන්ගේම හැකියාව. තමන්ගේම හැකියාවක් ඒක. දැන් තැනට සුදුසු නුවණ කියන එක බාහිරින් දෙන්න බෑනේ. <laughs> ඒක තමන්ගේම හැකියාවක්. ඒක බාහිරින්දී දැන් තමන් බන භාවනා කරගෙන යනකොට දැන් මේ වෙලාවේ මගේ හිතේ නිදිමතක් තියෙනවා. මම දැන් සක්මන් කරන්න ඕනේ. ආ දැන් මේ වෙලාවේ මගේ හිත විසිරෙනවා. මම දැන් සිත සංසිඳන එකක් කරන්න ඕනේ. දැන් මගේ සිත සංසිඳිලා දැන් මං යහ විදර්ශන හරවන්න ඕනේ. මේ ඔක්කොම ඒ කියන්නේ එයාගේ ඔක්කොම මේ ඒක මේ මේ ඒ කියන්නේ එයා එයාගේ මේ කන්ට්‍රෝල් කරන එක එයා කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසමනසිකාරය නැත්තම් එයා කරන්න ඕන එක නෙමෙයි කරන්නේ කරන්න ඕන නැති එක කරන්නේ. එයාට ඒක ඒක මේ ඒක උමනා විදිහට ගලප ගන්න බෑ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ දැන් අපි සාමාන්‍යයෙන් කරනකොට කියනවනේ 1 2 3 4 එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි මේකේ එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ මේකේ. Tamanට වැටහිමක් තියෙන්න ඕනේ. හරි මම මේ තැනදී කොහොම මොකද්ද ගලපගන්නේ මම කොතනටද යන්නේ? අනිවාර්යයෙන්ම. ඒක Tamanට වැටහිම ඒක මේක වෙන කෙනෙකුට අරගෙන යන්න බෑ. මේක අරගෙන යනවා නම් අරගෙන යන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට විතරයි. භාගතුන් වහන්සේගෙන් බැහැර මේ ලෝකෙ කිසි කෙනෙකුට මාර්ගඵල දෙන්න බෑ. ඒක හරිය පැහැදිලි එකක්. එතකොට මේ தത്വෙට එන ස්වාමීන් වහන්සේ දැන් මේ සමාධිය වඩමින් ඉන්නකොට දැන් අනන්තර්ය සමාධිය තමයි අවසාන සමාධිය කියලා කතා කරන්නේ. දැන් දැන් මහත්තයා දැන් දැන් අපි ගත්ත දැනට තියෙනෝනේ දැන් ওই භාවනා පන්තියේම තියෙනෝනේ. මේකෙන් වාසියක් තියෙනවා. වාසිය මොකද්ද? යා යම් කිසි උත්සාහයක් ගන්නවා සිය පිටුවා ගන්න. උත්සාහ ගන්නකොට සමහර කෙනෙකුට සමාධියක් ඇති වෙනවා. නමුත් වෙලා තියෙන අද අපිට අර පොඩි සමා දැන් ඒ කාලේ වගේ නෙමෙයි. ඒ කාලේ මිනිස්සුන්ට හරියට කාලය තිබුණා. හරියට කියන්නේ කාලය ඉතුරු වෙලා තිබුණා. ඊළඟට තමන්ගේ වාසනාව මහිමේ තිබුණා. ඊළඟට මානසික කුසලතා තිබුණා. ඒ ඔක්කොම උදව් වෙලා තමයි එයාට මේ මාර්ගයේ වැඩුණේ. දැන් කාලේ අපි ගත්තොත් ඔන්න භාවනා වැඩසටහනකට මොකක් හරි සම්බන්ධ වෙලා බොහොම අමාරුවෙන් තමයි කෙනෙක් ඔය පොඩ්ඩක් පුරුද්දක් හරි ඇති කරගන්න. ඒකත් විශාල දෙයක් යාට කර යහපතක් යා ඒ කරගන්න. ඊට පස්සේ හැබැයි ඉතින් ටිකෙන් ටික යා පුරුදු කරගන්න ඕනේ පටිච්චසමුප්පාදේ පංච උපාදානස්කන්ධ ආයතන 6 මේ ඔක්කොම ගැන විග්‍රහ කරමින් අර යෝනිසෝ මනසිකාරයේ පවත්තන්න පුරුදු වෙන්න ඕනේ. ඒ යෝනිසෝ මනසිකාරය පවත්තරගෙන ඊට පස්සේ ඔන්න සෝතාපන්න වෙනවා සකදාගාමී වෙනවා අරහත්ත්වයටපත් වුණාට පස්සේ ඒ අරහත් ඵල සමාධිය තමයි ආනන්තරික සමාධිය කියලා කියන්නේ. අරහත් ඵල සමාධිය. අරහත් ඵල සමාධියටයි කියන්නේ. ඒ ඒ සමාධියක් දක්වාම යනවා ඒක. යනවා ඒක. අරහත් ඵල සමාධිය තමයි නතේන ධම්මේන ඒ සමාධිනා තියෙන සමෝන විජ්ජති. ඒ සමාධිය හා සමාන දෙයක් ලෝකේ නැහැ කියන්නේ. රතන සූත්‍රයේ තියෙන්නේ. ඒ ඒ අරහත් ඵල සමාධිය, ආනන්තරික සමාධිය. ඒකේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤමාව. එතකොට ආනන්තරික සමාජය තමයි බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් ඊටා පිරිසිදුයි කියලා වර්ණනා කරන ලද්දී. ඇයි ඊටා පිරිසිදුයි කියලා වර්ණනා කරන්නේ? රාග දේශමෙහි නැති නිසා. මොකද එම වචනේම ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන අනන්තරික පාප කර්මයන් හැටියට. ඔව්. එතකොට දැන් බලන්න එතකොට ඒකේ මේ නතේන ධම්මෙන ඒ ධර්මය හා සමාන දෙයක් නෑ කියන. එතකොට ඒ ආනන්තරික සමාධිය කිසිම දවසක සෝවාන් සකදාගාමි අනාගාමි කෙනෙකුට එන්නේ ඒක අරහත් ඵල සමාධිය. අරහත් ඵල සමාධිය. ඉතින් ඒ නිසා ඒවා පසු කාලීන විග්‍රහවල මොනවා විග්‍රහ කළත් බුද්ධ දේශනාවේ තියෙන්නේ එහෙමයි. එතකොට ඒම සමාධියෙන් එහාට යන එකක් නෙවෙයි. ඒක ඒක තමයි මේ ගමන ෆුල්ෆිල් වෙන තැන. එතන සම්පූර්ණත්වයටපත් වෙනවා. එතකොට දැන් දැන් අපි කිව්වොත් එහෙම දැන් ආනන්තරික පාප කර්මය කියන්නේ. ඒකෙත් අතරක් නැහැනේ. ඇයි මෙතනින් මැරුණද නෙවෙයි. අතන වචනමයි පාවිච්චි කරන්නේ මම බැලුවා. ආනන්තරික සමාධිය නෑ මේ ආනන්තරික සමාධිය. අර ආනන්තරික පාප කර්මය. මැරුණාද නිරි. ආය අතරක් මොකක්වත් අන්තර භව කතාවක් මොකුත් නෑ. ඒ කිසි දෙයක් නෑ. මෙතන චුත වෙනකොට ප්‍රතිසන්දි විඥානේ පිහිටන්නේ නිරි. ඒකයි. ඒක ඒක තමයි ආනන්තරික සංඝ ભેදයක් කළොත් එහම ආය අතරක් නෑ. කෙලීම නිරේ. මව් මැරුවොත් පියා මැරුවොත් දැන් මේ කාලේ ඔය තුනනේ කරන්න තියෙන්නේ. <laughs> වැඩි මාන ලැබෙන්නේ. ඔව්. ඉතින් ඒ නිසා මේ නිරේ තමයි ඉතින්. අය හතරක් නෑ. දැන් මේකෙත් එහෙමයි. නිවන තමයි. හතරක් නෑ. ඒක. ඉතින් ඒ නිසා මේ ඒ ඔක්කොම විවෘත වෙන්නේ සතිපට්ඨානෙන්. ඕකටම සොයනස මම තවත් ප්‍රශ්නයක් අහුව සොයනස මේ දැන් අපි සතර සතිපට්ඨාන ගැන කතා කරන ගමන්ම මෙතන අපි හුඟක් කියනවා කායනපසනාව වේදනාපසන චිත්තානපසනාව කොහොමද මේ ක්‍රියාදාමයට ඇතුළත් වන්නේ කොහොමද මේකෙන් වේදනාව හට ගැනීම ප්‍රීතිය හැම එකම <coughs> දකිනවා <coughs> හැබැයි මීට අමතරව කෙලින්ම ශනිකවමත් විදර්ශනා වඩන්න පුළුවන් කියලා තියෙනවා ඥාන වලට ධානවන් වලට යන්නේ නැතු දැන් මේකේ සමාධිගත වෙලා තමයි මෙතනට යන්නේ අපි නීවරණයටපත් කළා හිත එක්තැන් කළා ඊට පස්සේ තමයි මේ විදර්ශනාවට යන්නේ කියලා. හැබැයි කෙලින්ම නාම රූප පරිච්ඡේදය කියලා එහෙම යන විදර්ශනාවක් ගැන කතාවක් තියෙනවනේ ස්වාමීනා. බුද්ධ දේශනාවක නෑ. බුද්ධ දේශනාවක් නැති දේවල් මම කියන්න කැමති නෑ. ඒ කියන්නේ බුද්ධ දේශනාව මෙහෙමයි තියෙන්නේ. එක තැනක තියෙනවා මෙන්න මෙහෙමයි. ඒකට ඒක අපි බුදුරජාන් වහන්සේ ඒක ආනන්ද හඳුන්ගේ දේශනාවක තියෙනවා. ඒක මේ වඩන්න තියෙන එක සමත පූර්වංගම විදර්ශනා. ඒ කියන්නේ සමතේ වඩලා ඊට පස්සේ විදර්ශනාවට නිකන්. එක්ක විදර්ශනා පූර්වංගම සමත. ඒ කියන්නේ විදර්ශනාව වඩලා විදර්ශනා වඩනකට පංචින යටපත්යකට එයා සමාධියට දා ගන්න ඕනේ හිත. සමාධි අරමුණක් අල්ලගෙන ඉන්න ඕනේ විදර්ශනා වඩන්න නැතුව. එතකොට සමාධිය වැඩෙනවා. ඒ කියන්නේ විදර්ශනාවෙන් තමයි දැන් මෙහෙමයි දැන් කෙනෙක් ඉන්න පුළුවන් ආනාපාන සතිය කරන්න අමාරුයි. හැබැයි යාට මේ අනිත්‍ය භාවනාව කරන්න පුළුවන්. අපි කිව්වේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි මේ වගේ මෙනෙහි කරමින් ඉන්න පුළුවන්. දැන් මෙනෙහි කරගෙන ඉන්නකොට යාගිතේ සංසිඳනවා කියමු. දැන් එතකොට හිත සංසිඳිලා යනවා. ඒ කියන්නේ නීවරණ ධර්මයන්ගේ සංසිඳෙනවා මේ මේ මනර කරද්දී අනිත්‍ය මනසිකාරය. එහෙම සංසිඳන එකට යා හිමීර සංසිඳන එකට ඒ කලබල කරගන්න නැතුව ආස්වාද ප්‍රසාද හිත ගන්න ඕනේ. ගත්ත ගමන් ආයි සමාධිය වැඩෙන්න ගන්නවා. ඒකට කියනවා විදර්ශනා පූර්වංගම සමතේ කියලා. ඊළඟට තියෙනවා යුගනබ්ද. අන්න ඊතර යුගනද්ද කියලා කියන්නේ සමතිය විදර්ශනා එකට වඩනවා කියන එක. මොකද හුඟක් ආය කියන්නේ සමාධිගත වීමෙන් පසුව විදර්ශනාවට යන්න නම් යුගනද්ද භාවනාව කරන්න කොහොම හරි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න ඕනේ. එතකොට සමතය විදර්ශනා එකට යන්නම ඕනේ. එකට යන්නම ඕනේ. ඒක සමතයෙන් නැතුව විදර්ශනාවට කිලින්ම යන්න විදිහක් නෑ පිළිවෙල. නෑ ඒක නෑ විදර්ශනා පුරුදු කළාට කමක් නෑ. දැන් අපි අපි උන්නත් විදර්ශනා පුරුදු කරනවා එන්න. දැන් කෙනෙක් ඉන්න පුළුවන් එකපාරට චිත්ත සමතය යාට යෙදෙන්නේ නෑ. එයාගේ හිත ඉක්මනට නීවරණයන් යටපත් වෙන්නේ නැහැ. හැබැයි යාට මානසිකාර කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට එයා ඒක පාවිච්චි කරන්න ඕනේ. එතකොට යා කරන්නේ පංච උපාදානස්කන්ධය, එහෙම නැත්නම් ආයතන භාවනාව, ධාතු මනසිකාරය මේ වගේ අනිත්‍ය ප්‍රකට වෙන භාවනාවක් යා කරගෙන යනවා. හැබැයි මේ භාවනාව යා කළත් එයාගේ හිතේ තියෙන්න ඕනේ සමේ තුලිනුත් සමාධියක් වැඩි යුතුයි කියන අදහස. ඒතොර ධානයන් වලට යන්න ඕනේද සාරි? ධානයකින් තොරව මට හිතාගන්න බෑ කොහොමද කරන්නේ කියලා. මොකද හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගේ නෑ නේද? දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සමාධි ස්කන්ධයලා භාග්‍යතුන් වහන්සේ පනවන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8ක් නැතුව මම දැන් ඒ විදිහට ධානය නැත්තම් මාර්ගාංග කීයද තියෙන්නේ? දැන් අනික සම්මා සමාධියට දැන් ආර්ය වූ සම්මා සමාධිය ආර්ය සම්මා සමාධියට සමාධි පරිස්කාර කියලා පෙන්ලා තියෙන ඊතුරු අංග 7. ඒ කියන්නේ සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සමාධි පරිස්කාර කියනවා. සමාධියට උපකාරක වන ධර්මය කියනවා. ඒකයි සමාධි හරය නෙමෙයි. හරේ විමුක්තිය. විමුක්ති ඥාන දර්ශනය. නමුත් එතනට යන්න අර සමාධිය ලොකු රුකුලක් රුකුලක් දෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සමාධියේ සාමාන්‍ය වැඩෙන කෙනාට තියෙන ප්‍රතිපදාව සැපයි කියනවා. සුඛාපටිපදා. ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් ඉන්නවා එයාට හොඳට සමාධිය වැඩෙනවා. සමාධිය වැඩෙනකොට අර නීවරණයන්ගෙන් එන පීඩාව නැහැ එතකොට ප්‍රතිපදාව සැපයි. දැන් අද වර්තමානයේත් ඉන්න පුළුවන් සැපසේ ප්‍රතිපදාව වඩන අය. තව කෙනෙක් ඉන්නවා දුක්ඛාපටිපදා. සමාධිය වැඩින්නේ නැහැ. හරි දුකසේ කරන්නේ නැහැ කේන් තියනවා. තරහා යනවා, රාග හට ගන්නවා, නිදිමත එනවා, ඒපා වෙනවා, හිත විසිරෙනවා. ඉතින් මේ වගේ දේවල් මැද්දෙන් හරි අමාරුයි මෙයා කරන්න ඕනේ. ඒතර ප්‍රතිපදාව දුකයි. හැබැයි බහුල ප්‍රතිපදාව දුක් සහිතයි. ඒවයි මේක තියෙන්නේ. එතකොට එහෙම නැතුව අපිට මේක තර්කානුකූල මතයකින් ගොඩනගන්න බෑ. ඒ කියන්නේ අපිට මෙහෙම ක්ෂණිකව විදර්ශනා වඩලා මෙහෙම කරගන්න ඕනේ සූස්ක විදර්ශක විදියට මේක යන්න ඕනේ කියලා ඩ්‍රයිව් විපස්සනා කියකේ කියන්නේ පොත්වල තියෙන. ඉතින් එහෙම යන්න පුළුවන්. ඉතින් එහෙම යා ගියපු කෙනෙක් නෑ ඉතින්. ඉතින් ඒක නිසා හැබැයි කෙනෙක් ඉන්න පුළුවන් මුලා වෙලා. මා මාර්ගයේ මාර්ගයේ අවබෝධ නොවි මාර්ගය අවබෝධ වුණා කියන අදහසින් ඉන්න පුළුවන්. බුද්ධ කාලෙත් හිටියානේ. ඒ නිසා නමුත් අර සමාධිය වඩන කෙනා ගත්තත් ඒ කලබල වෙන්න ඕනේ නෑ. මේ මාර්ගයේ මේ මාර්ගය සම්බන්ධ මොකද හේතුව අපේ අවශ්‍යතාවයට අනුව නෙමෙයි මාර්ගය වැඩෙන්නේ. අපේ අවශ්‍යතාවයට අනුව නෙමෙයි වැඩෙන්නේ. අපි අපේ ව්‍යායාමයයි, අපේ උත්සාහයයි, අපේ මේ යෝනිසෝ මනසිකාර්යය, අපේ පිනයි ඒක අනුවයි වැඩෙන්නේ. කර්මය කියන එක කියන්නේ අනාත්මයිනේ මේක නැත්තම් මාගේ සමාධියේ වැඩේවා මාගේ නෙවනවාට එහෙම කරන් කරගන්න බෑ. හැබැයි සමා මෙහෙම එකක් තියෙනවා. දැන් අර සමාධියක් වැඩිච්ච කෙනෙකුට පුළුවන් ඒ සමාධියේ යම්කිසි ප්‍රමාණයකට අදිෂ්ඨානයකින් හසුරවන්න. ඒක ඒක අදිෂ්ඨානයකින් හැසිරවීම කරන්නේ 이르දිපාද නිසා. 이르දිපාද. 이르දිපාද නිසා ඒක කරන්නේ දැන් සමාධියක් පැය භාගයක් පවත්වා ගන්න ඕනේ නම් එයා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් එයාගේ සමාධි පැය භාගේ පවතිනවා. ඒක 이르දිපාද බලයක්. ඒක ආත්මික ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. දැන් අර යුගනද්ද කියලා කිව්ව ස්වාමීන් වහන්සේ මේ දෙක එකතු වෙනවා. යුගනද්ද කියන්නේ දැන් සමහර කෙනෙකුට විදර්ශනා වඩනකොට විදර්ශනාවත් එක්කම සමාධියත් වැඩිනවා. ඒකයි. ඒ දෙකම එකට කියන එක. ඒක තේරුම. මොකද සමහර තැන් මට අහන්න ලැබිලා තියෙන අර සමාධි වැඩමින් ඉන්නකොට එතනින් තමයි යුගනද්ද භාවනා කළ යුතුයි කියන එක. ඉතින් ඒ නිසා මේක අපිට එක වෙලා තියෙන්නේ මේකයි. දැන් ඒ නිසා මේ ඔය දැන් භාවනාව හෝ ධර්මය හෝ ගැන ගොඩාක් දුරට කරුණු පැහැදිලි කරගෙන යද්දී අපිට පේන්නේ අපි කලබල විය යුතු නෑ. කිසි දවසක මේ මාර්ගඵල සම්බන්ධයෙන් නිගමනයකට එන්න කලබල වෙන්නේ නැහැ. අපි කලබල වෙන්න ඕනේ අපි සත්පුරුෂෙක් වෙන්නයි. අපි ඉවසන ගුණධර්ම තියෙන කෙනෙක් වෙන්නයි අපි ඉක්මනට ඇති කරගන්න ඕනේ. මොකද හේතුව අර මාර්ගඵල ලබ ලබන්නේ එහෙම කලබල වෙලා නිගමනයට ඇවිල්ලා අමාරු වෙටිච්ච මට හම් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මේ අර මාර්ගඵල ලබා ගැනීමේ අපේක්ෂාවක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය විය යුතුයි. වෙන මාර්ගයක් නැහැ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම නිසා යාර්ගේ සංයෝජනයන්ගේ ප්‍රහාණය තමයි ඵලය කියන්නේ ඵලය. ඒතර සංයෝජනන්ගේ ප්‍රහාණය බලාපොරොත්තු වෙනවා නම් එයා කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරගන්න අපිට අපේ පිනේ තල්ලුවක් ඕනේ. ඒකට තමයි මම අපි ඔය කියන්නේ ඔය ඉවසීම, කරුණාව, මෛත්‍රිය, දයාව විශේෂයෙන්ම තියෙන්න ඕනේ අර තමන්ගේ ගමන ගැන ඔය උජාරුවෙන් කතා කිරීමෙන් කිසි පළක් නැහැ. එහෙම මේක කරන්න බෑ. මේක කරන්න නම් බොහොම අහිංසකව යන්න යන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් දැක්කද අර මේ අර පොඩි රහතන් වහන්සේ ගැන අපි කවුරුද හතක රහතන් වහන්සේ ගුරු හාමුදුරන්ට උපස්ථාන කර කර හිටිය රහතන් වහන්සේ නමක් කියලා ගුරු හාමුදුරුවෝ දන්නේ. නමුත් මේ පොඩි නමතලේ ගුණේ පිළිහිටලා ක්‍රියාත්මක වෙවේ තිබුණා. එතකොට අර ස්වාමීන් කියන එක මට තවත් තේරුම් ගන්න පුළුවන් එක තමයි දැන් අපි කියනවා ලෝකයේ කොහොමද ආරම්භ වුණේ කියන එක අචින්ත්‍ය විශයක් හැටියට. ඒ කියන්නේ හේතුවක් සහ ඵලයක් තියෙනවා. ඒ ඵලය ආයේ හේතුවක් වෙනවා. එහෙම වුණාම මුල හොයාගන්න බැහැ. හැබැයි ඒක වෙන්න පුළුවන් අවිද්‍යාව හන්ද. මොකද අපිට මෙතන තියෙනවා නම් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා නම් අපි දන්නේ මේ මාර්ගය ඉවත් වෙන්න පුළුවන් තැන. ඉතින් ඒ තැනට ආවම අපිට පුළුවන් වෙන්න ඕනේ ආපස්සට බලලා කොහොමද මේ ඇතුණෙත් කියන එක බලන්න. නීවරණෙන් හන්ද තමයි මේ යටපත් වීම සහ අවිද්‍යාව හන්ද තමයි අපිට පේන්නේ නැත්තේ. අපි අර මනසට කොටු වෙලා තියෙන්නේ නේද? සම්පූර්ණ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා දැන් බුදුරජාන් වහන්සේගෙන් අහනවනේ කේනස්සු නියුතෝ ලෝකෝ ලෝකේ වැහිලා තියෙන මොකෙන්ද කියලා අහනවා. උන්වහන්සේ පිළිතුරු දෙන්නේ මොකද්ද? ලෝකේ වැහිලා තියෙන්නේ අවිද්‍යාවේ නියුතෝ ලෝකෝ ලෝකේ වැහිලා තියෙන අවිද්‍යාවෙන් කියනවා. ඒකයි බුදුහාඳුර කියන්නේ එතනට යන්න එපා කියලා දැන්ට. අර අතනට ආවම කරගන්න පුළුවන් මාර්ගය ඒක නිසාමයි මේ ධර්ම මාර්ගය තුල මේ සම්මා දිට්ඨිය ඇති කරගැනීමේ වැදගත්කම තියෙන්නේ. <coughs> දැන් සම්මා දිට්ඨිය ඇති කරගත්තේ නැත්නම් අපි මොනතරම් බණ භාවනා කළත් දැන් සාමාන්‍ය ඊළඟ එක තමයි දැන් අපිට වැරදි දෘෂ්ටියක් තියෙනවා මේ භාවනා කිරීමම තමයි දියුණුව කියලා. දැන් අදහසක් තියෙනවනේ එහෙම මේ භාවනා කිරීම තමයි දියුණුව භාවනාව භාවනාව කිරීමෙන් තමයි දියුණුව ලැබෙන්නේ කියන්නේ. එහෙම වෙන්නේ නැහැ. සත්පුරුෂයෙක් වීමෙන් දියුණුව ආරම්භ වෙන්නේ. භාවනා කිරීමෙන් නෙමෙයි. හොඳ ලස්සනට ඕක විස්තර කරනවා මේ කාශ්‍යප මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විස්තර කරනවා පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය නේව සංඥා නා සංඥාතනදී විස්තර කරලා කියනවා මේවා තිබුණත් වැඩක් නැහැ කියනවා අසත්පුරුෂණ එයා අසත්පුරුෂයෙක් කියනවා. ඒ නිසා මිනිස්සෙකුගේ දියුණුව පවතින එයා තුළ තියෙන සත්පුරුෂකම මත මිසක් එයා කරන භාවනාව මත නෙමෙයි. මොකද නැත්තම් මේ රටේ තියෙන පොදු පිළිගැනීමක් යම් කෙනෙකුගේ මානසික දියුණුවට උපකාරී වෙන දෙයක්ේ භාවනාව කියලා. භාවනාවෙන් ඇත්ත වශයෙන්ම පංච නීවරණ යටපත් කරනවා. ඒකේ යම්කිසි මනසේ තියෙන කුසලතාවය තමයි. නමුත් මේ යටපත් කරේ පමණින් සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. ඒක තියෙනවා තමයි ඇතුලේ. තව. ඔව්. සත්පුරුෂෙක් වෙන්න යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕනේ. මොකද හේතුව ආර්ය ස්ථාංගික මාර්ගයට පැමිණෙන්න ඕනේ. ආර්ය ස්ථාංගික මාර්ගයට කියනවා සත්පුරුෂ භූමිය කියලා. එතකොට ආර්ය ස්ථාංගික මාර්ගයට පැමිණෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් සත්පුරුෂ භූමියටපත් වුණා. සත්පුරුෂ භූමිය තුල තමයි ඔය කෙලෙහි ගුණ සැලකීම, නිහතමානීකම, ඉවසීම, දයානුකම්පා ආදී මේ ඔක්කොම ගුණධර්ම වැඩෙන්නේ. දැන් සාමාන්‍ය කෙනෙක් කෙනෙක් අපි කියමු කෙනෙකුට කුසලතාවයක් තියෙනවා මනසේ සිත ඒකාග්‍රතාව කරගන්න. එතකොට දැන් මෙයා අපි කියමු මෛත්‍රී භාවනා. නැත්නම් එයා මෛත්‍රී භාවනා මෙන්න කෙනෙක් හිත එකඟ වෙනවා. දැන් මෙයා හිතන්න පුළුවන් හිත එකඟ වෙලා පෑ භාගයක් හිටියන් පස්සේ හරි දැන් මට මෛත්‍රී සමාධියක් තියෙනවා. දැන් මම දියුණු. ඊරොස් දැන් භාවනා නොකරන ඉලාට කරන්න තියෙන දුෂ්ටකම් ඔක්කොම කරනවා. එතකොට මිනිස්සු හිතන්න පුළුවන් අයියෝ මෙයා මේ භාවනා කරනවා කියනවා. නමුත් මේ මොකද්ද මේ කියලා. ඒ නිසා භාවනාව පමණක් කිසිසේත්ම ඒක දියුණුවක් හැටියට සැලකීම වැරදි. මොකද හේතුව දියුණුවක් හැටියට සැලකන්නම ඕනේ පින්පව් විශ්වාස කිරීම. කුසල් අකුසල් විශ්වාස කිරීම. අවබෝධ කර ගැනීම. කුසල මූල අකුසල මූල හඳුනා ගැනීම. මේවෙන් තමයි දියුණුව ආරම්භ වෙන්නේ. දැන් අදටත් ගත්තත් ලෝකෙ ඔය ඉන්නේ ඕන තරම් ඉන්නවනේ භාවනා කරන යෝගීන්. ඉතින් ඒ නිසා මේ සත්පුරුෂ වෙන්නේ නැහැ එකපාරට එහෙම. සත්පුරුෂ වෙන්න නම් අර ධර්මයේ තුලටම සම්මා දිට්ඨිය හරහම වෙන්න ඕනේ. ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ සම්මා දිට්ඨිය හරහා ඇති වෙන්න නම් ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. ශ්‍රද්ධාව කියන එක තමන්ගේ ජීවිතේට ඇති වෙලා ඒක ඇති වෙනොත් යෝනිසෝ මනසිකාරය තුල එයා ටික ටික සත්පුරුෂ බවටපත් වෙනවා. ඒ සත්පුරුෂ බවටපත් වුණාට පස්සේ එයාට කෙලී ගුණ පිහිටනවා. ඊළඟට එයාට ගුණධර්ම පිහිටනවා. ගුරු ගෞරවය පිහිටනවා. දෙමව වැඩිහිටි ගෞරවය පිහිටනවා. සංඝයාට ගෞරවය පිහිටනවා. බුද්ධ ශාසනය කිරේ ගෞරවය පින් ඒ ඔක්කොම පිළිටනවා ඒක අලුතින් අමුතින් පිළිටවන්න ඕනේ. ඒක තමයි සත්පුරුෂ ලක්ෂණය. සත්පුරුෂකගේ ලක්ෂණ පිළිටනවා. ඉතින් මේ සත්පුරුෂ භූමියට වැවෙනම තමයි වැදගත් වෙන්නේ. දැන් අපිට නැත්තම් අපිට සමහර භාවනා කරන්න හම්බ වෙනවා. ඉතින් භාවනාත් කරනවා. නමුත් ඉතින් භාවනා කළාට දෘෂ්ටි ගොඩායි. ඒ කතා කරාට පස්සේ දෘෂ්ටි ජාලාවක්. එක එක මත එක එක විග්‍රහ සමහරට ධර්මයේ ගැන කිය ධන ත්‍රිපිටකය අල්ලන් ඕක හරියන්නේ ඕක තමන්ගෙන් බලන්න ඕනේ තමන්ගේ එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඕනේ කියලා ඊට පස්සේ තමන්ම හුවා දක්ව ගන්නවා. එහෙම වෙන්න බෑ මේක. ඒ නිසා මේක අර මේ භාවනාව කියලා කියන්නේ දියුණුවේ ලක්ෂණයක් කියලා මයින මෙම වැරදි. ඒ කියන්නේ භාවනා කරන දියුණුවේ ලක්ෂණයක් නෙමෙයි මේක පුද්ගලික වැඩක්. ඒක පුද්ගලික. ඒක පුද්ගලික වැඩක් කියලා සලකන්නේ. දියුණු වෙන්නේ හරියටම ධර්මයේ තේරුණොත් තමයි. සත්පුරුෂ කෙනෙක් විය යුතුමයි. වෙන කිසිම විදියකින් දියුණු වෙන්න බෑ. සතියක් භාවනාව හිටියත් වැඩක් නැහැ. මම හිතන්නේ උතනින් අර මට එන්න පුළුවන් සෝයනාංශගේ <coughs> ලියපු ග්‍රන්ථයකුත් මම බැලුවා මේ ළඟදී මේ. අර පච්චේක බුදු නැත්තම් පසේ බුදුන්. දැන් ඒතන මම මේ අර සෝයනාංශය අර කියනකොට මම එතනට ආයෙත් එන්නම් කියලා සෝයනාංශය කිව්වේ බුදුසමයක් නැති තැනක්. ඒ කියන්නේ මේ විශ්වාසයක් නැතිවීමෙන් මේ බුද්ධ ධම්ම සංගයේ රත්නයේ විශ්වාසය නැති වෙන අවස්ථාවක තමයි බුදුසමය අවසන් වෙන්නේ. ඒ අවස්ථාවක තමයි මේ පසේබුදුන් බිහි වෙන්නේ. පසේබුදුරන්ගේ යුගය හරි ආශිර්වාදමත් එකක්. ඒ කියන්නේ දැන් පසේබුදුරු ගැන දන්නේ නැන්නේ ගොඩක් අය මට මතකයි එක කාලයක් මට මතකයි ලෝකේ ප්‍රකට කෙනෙක් හිටියනේ ක්‍රිෂ්ණමූර්ති. ඔව්. එතකොට ක්‍රිෂ්ණමූර්තිගේ දේශනා ක්‍රිෂ්ණමූර්තිගේ දුර්ලභ පොතක් මට කියවන්න හම්බුණා. එතුමාත් එක්ක ළඟම හිටපු කෙනෙක් ලියාපු මේ ක්‍රිෂ්ණමූර්තිගේ ජීවිත කතාව. සුදු නෝනගිනි. ඒකේ මොකද මට මුලින්ම ක්‍රිස්තියානි ගැන යම් කිසි ඒ කියන්නේ හිතේ නිකන් සංවේගයක් වගේ තිබුණා. ඇයි මේ බුද්ධ දේශනාවම කියෝ කියෝ බුද්ධ දේශනා මම බුද්ධ දේශනා දන්නේ කියලා එහෙම කියලා තියෙනවා. නමුත් එයා දහම් කරුණවලදී අපිට පේනවා මේ ධර්මයේ කියවපු කෙනෙකුගේ වචන පිට වෙනවා කියලා. ඉතින් පස්සේ මට තේරුණා නෑ එයාට යම්කිසි අර ස්පිරිට් එකක් මොනවා හරි නොතේ නොපෙනෙන බලවේගයක් සම්බන්ධ වෙලා තමයි කතා කරලා තියෙන්නේ. ඒ විස්තරය යාගේ ඒ පොතෙන් තමයි මම දැක්කේ. නමුත් එයාව සමහර අය විග්‍රහ කරලා මේ පසේ බුදු කෙනෙක් වෙන්න ඇති කියලා. මොකද හේතුව දැන් යාගෙන් අහනවා ඔබ බුදුදහම කියවද? එයා කෙලෙම නැහැ කියනවා. එතකොට අහනවා ඔබ බුදුදහම දන්න දේවල් නෙමෙයි කියලා තියෙන්නේ. ඔව් ඔක්කොම වගේ වගේ. ඔව් එතකොට යා කියනවා නෑ මම දන්නේ ඒක මම කොහොමද කියන්නේ කියලා. එතකොට කෙනෙක් රැවටෙන්න පුළුවන් පසේ බුදු කියලා. පසේ බුදු ගැන හරි විස්තරය දැනගත්තට පස්සේ ඒ සැක සංකා ඔක්කොම නැතු වෙනවා. මොකද්ද? පසේ බුදුවරේක් බුදු කෙනෙකුගේ ධර්මයක් තියෙන කාලයක පහළ වෙන්නේ නැහැ. ලෝකේ කොහේවත් පහළ වෙන්නේ නැහැ. ඒතර දැන් පහළ වෙන්න බෑ. පහළ වෙන්න බෑ. මේ යුගේ පහළ වෙන්නේ නැහැ. මේ යුගේ ගෞතම බුදුරජාන් වහන්සේගේ යුගයයි. මේ යුගේ එහෙම පහළ වෙන්නේ දැන් ඔන්න මේ යුගේ ඉවර වෙනවානේ. දැන් මේ යුගේ අවසන් වෙනවා. අවසන් වෙලා මිනිසුන්ගේ ආවිස අවුරුදු 10ට බෑලා දැන් මේ ඔක්කොම විනාශ වෙලා යනවා. ඊට පස්සේ යුගයක් එනවා. මේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 දක්වා වර්ධනය වෙච්ච එතකොට ඔන්න මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්න ආසන්නයි. පහළ වෙලා නැහැ. මේ මේ කාලේ බුද්ධ කෝලහලේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන කාලයක් එනවනේ. ඒ බුද්ධ කෝලහලට ආසන්න කාලේ. ඒ කෝලහලයත් එක්කම එන කාලේ යුගයේ තමයි ලෝකයේ ඇති වෙන ප්‍රබෝධයක් ඇති වෙනවා. යම්කිසි සත්‍ය සත්‍ය විමසීමේ ප්‍රබෝධමත් යුගයක් එනවා. ආන් ඒ යුගයේ තමයි පසේ බුදුරු බිහි වෙන්නේ. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් උපදින්න කලින් ඒ වගේ යුගයක් ආවා. ප්‍රබෝධමත් යුගයක් ආවා. කුසල් මොනවද? කින් කුසල ගවේෂී, කින් සත්‍ය ගවේෂී, සත්‍ය මොනවද? කුසල් මොනවද කියලා යුගයක්. මේ යුගයේ තමයි මේ යුගයේ පසේබුදුරුන්ගේ තමයි ආරම්භ වෙන්නේ. එතකොට පසේබුදුරු කරන්නේ යම්කිසි ගවේෂණයක් කරන හැබැයි very හරි ඉක්මනට බොහොම ඉක්මනට තමයි මේ ගවේෂණේ තමන්ගේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ. දැන් ඔය පසේබුදුරු පෙරපිනක් එතනක් තියෙනව නේද? සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම පෙරපිනක්. මොකද දැන් මේ පසේ බුදුරුන්ගේ එක එක අවස්ථාවල තියෙනවා මේ ඒ ඒ අවස්ථාවල පාරමී පිරීලා තියෙන උන්වහන්සේලාට දැන් මේ ගෞතම බුදු සාසනය කියමු. දැන් ඔන්න කෙනෙක් ඇවිල්ලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. දැන් මෙයා කරන්නේ මහා හිතේ බොහොම ශ්‍රද්ධාවකින් භක්තියකින් ගෞතම බුදු සාසනය නගා හිටවනවා. ඒ නගා හිටවනකොට එයාට සංස්කාර හට ගන්නවා. ඒ සංස්කාර උදව් කරන්නේ එයා පසේ බුදු වෙන්න. එහෙම වෙන්න පුළුවන් කෙනෙකුට. එතකොට ඒ යුගය නෙවෙයි ඊට පස්සේ යුගය. ඊට පස්සේ යුගය. ඊට පස්සේ යුගය. ඊට පස්සේ කරගත් කුසල් වලින් තල් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි පසේ බුදුරුන්ගේ ස්වභාවය හැමතිස්සෙම මගේ බොහොම ක්ෂණික අවබෝධයක්. දැන් එක තැනක තියෙනවා හරියම ලස්සන සිදුවීමක්. ඒ රජුරු රජුරු ගිහිල්ලා මගුල්ලු වෙනේ මෙහාන්සි වෙලා ඉන්නවා. ඉන්නකොට මේ ඒ සඳුන් කල්කයක් අඹරනවා 16ක්. දැන් රජුරු හාන්සි වෙලා ඉන්නවා. දැන් බිසුව ළඟ ඉන්නවා පවන්සලසල. අර 16 සඳුන් කල්කේ අඹරනවා. දැන් 16 කේ අතේ එක රත්තරන් වලල්ලක් තියෙනවා. අනිත් අතේ රත්තරන් වලු දෙකක් තියෙනවා. දැන් සඳුන් කල්කේ මෙහෙම තලනකොට තරතල ඉන්නකොට මේ අර වලලු දෙක ටාන් ටාන් ගාලා සද්ද ඇහෙනවා. ඒකවල සද්ද ඇහෙන. දැන් රජුරු හොඳට බලන් ඉන්නවා මේක දිහා. මේ වලලු දෙක දිහා. රජුරු හිතනවා බලන්න අර එකතු වුණාම ගැටීමක් ඇති වෙනවා. තනි එක හෙල වෙනවා හෙල වෙනවා සද්දයක් නැහැ. දැන් රජුරු මෙහෙම බලාගෙන හින්දි විසව හේතුවා. දැන් මේ ඇස්පිය නොවිලා මේ රජුරු මේ මේ දාසි දිහා බලාගෙන ඉන්නේ මෙයාත් බිසව කරගෙන තමයි මේ හදන්න කියලා. ඊරෝසේ බිසව ඒක උපක්‍රමයක් කල්පනා කළා. දැන් ඔයාලට මහන්සි ඇතිනේ. ඔය කල්කේ මේ සඳුන් කල්කේ මේ තලන්න. දැන් ඔයා යන්න මං තලන්න කියලා. දැන් රජුරු දැන් බිසවත් දැන් තලනවා. දැන් බිසවගේ මේ අතිත් පළලු ගොඩ මේ අතිත් තලු ගොඩ. දැන් සලාම් බලන් ගාලා දැන් දෙකම ඇහෙනවා. ඊට පස්සේ රජුරු කල්පනා කරනවා අර අරයට එක එක වලල්ලක් තිබුණා. දැන් මේක දිහා ආය බලන් ඉනවා. බලන් ඉඳන් එක වලල්ලක් තිබුණා. සද්දයක් නෑ. අනිත් වල දෙකේ සද්ද ඇහෙනවා. දැන් මේකේ මහා විශාල ගෝසාවක්. එහෙනම් හුදෙකලා වුණා නම් මේ ගෝසාව මොකුත් නෑනේ. හුදෙකලා වෙන්නේ කොහොමද? දැන් මේ ඇල්මක් එක්ක එහෙනම් මේ ගොඩාක් එකතු වුණාම නම් ගැටීමේනේ මේ එකතු වෙච්ච ගමන් ඇලෙන නිසානේ ගැටෙන්නේ. දැන් දන්නේම නෑ යගිතේ පටිසම්පාද දැන් වැඩෙන්න පටන් ගත්තා. වැඩෙන්න පටන් ගන්න දැන් පටිසම්පාදේ වැඩිගෙන එනකොට මොකද වුණේ? බිසව කියනවා රජතුමාට රජතුමනි හරි සුවඳයි මේ සඳුන් කල්කේ මම ඔබතුමාට නළලේ තිලකයක් තියන්නද කියලා අහනවා. රාජ්‍යරෝ කියනවා නෑ ඕනේ නෑ. ඔයගේ තිලක තියාගන්න කියලා අනිත් පැත්ත හැරෙනවා. හැරෙන එකට බුදු වෙලා, පසේ බුදු වෙලා. ඒකට මහාන වෙන්න මහානදම් පුරන්න ඕනේ නෑ. රාජ්‍යරෝන් තමයි අර. ඔව් ඊට පස්සේ හරි අසීරිමත්. මේ පසේ බුදුරුන්ගේ ජීවිත. ඊට පස්සේ දැන් දැන් බිසෝටත් නිකන් දැන් අප්සෙට් ගියා. ඊට පස්සේ රාජ්‍යරෝ අහනවා බිසෝ අහනවා මේ රජතුමනි අපි බොහෝ මහන්සියෙන් හැදුවේ. ඔබතුමා සතුටු නැද්ද මේ සඳහන් නැගණියේ? මම දැන් රජෙක් නෙමෙයි කියනවා. දැන් අරයා තවත් මේ කම්පා වෙන නැගින කිව්වා කියලා. ඊට පස්සේ ඕනේ දැන් හැමතැනම අඬාගෙන ගිහිල්ලා කියනවා මේ මේන රජතුමාට මොකද්ද වෙලා කියලා. ඊට පස්සේ මැටි අමතුට ඇවිල්ලා අහනවා. කියනවා මම දැන් රජෙක් නෙමෙයි. මම දැන් අමුතු නිදහසක් විඳිනවා. මේ ලෝකෙට මම දැන් ඇලිලා නැහැ. මට මුකුත් ස්පර්ශ වෙන්නේ නැහැ හිතට දැන්. මම අමුතු නිදහසක් අත්දකිනවා. එතකොට ඒ අමිතුරු කියනවා අපි නම් ওই වගේ වචන අහලා තියෙනවා පසේබුදුරු කියන කොටස කොටසකකින්. හැබැයි පසේබුදුරු හිස බාලා සිවුරු පොරවගෙන පාත්‍ර අරන් ඉන්නේ මේ ඔබතුමා රජෙක් නේ කියනවා. ආ මම රජෙක් නේද කියලා මේ විසාත ගන්නවා. අත ගන්නකට ඉරදීන් අර ඔක්කොම අතුරු දහන් වෙලා සිවුරු පෙරවිලා පාත්‍ර ලැබෙනවා. මේක මහා විස්මයජනක මේ අද්භූත ලෝකයක් මේක. මොකද එහෙම දේවල් ලෝකෙ සිද්ධ වෙලානේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ අර ඉසිගලි සූත්‍රයේ තියෙනවා පසේබුදුරු 500ක් විසිගිලි පර්වතය ආශ්‍රය කරගෙන වැඩ ඉඳලා තියෙනවා කියලා. දැන් ওই සිදුවීම් ඊළඟට ගොඩාක් පසීබුදුරුගේ සම්බන්ධය තියෙන ඉසිගිලියේ බරණැස මේ වගේ තියෙන උපත උපත ලබන්නේ බරණැස. ඒ හරියම තමයි වැඩිපුර තියෙන්නේ. අනිත් එක සෝනන්සේ එතකොට කොහොමද මම දැක්කේ මේ ග්‍රන්ථයේ තියෙන සෝනන්සේ මේ ඒ ඒ හැම කතා වස්තුවකම වගේ මේ භාවනාව සමාධිය භාවනාව කොහොමද කියන්නේ ක්ෂණිකව ක්ෂණිකව ක්ෂණිකව දැන් බුද්ධ කාලේ නෙමෙයිනේ බුද්ධ කාලේ ඒකයි ඒකට කොහොමද බණ කියන්නේ කෙනෙක් බණ කියන්නේ අහලා ඒකයි පසේ බුදු කියන්නේ ප්‍රත්‍යේක බුද්ධ තනි තනිව බුදු වෙනවා ඒකේ වටීම අවබෝධය ක්ෂණිකවම සිද්ධ වෙනවා ක්ෂණිකව සිද්ධ වෙනවා තනි තනිව එක අර ඉස්සර පෙර පුරුද්ද එතනට එනවා එතනට එනවා දැන් ඊට පස්සේ දැන් දැන් වෙන පසේ බුදු කෙනෙකුට උනත් තව පසේ බුදු කෙනෙකුට බණ කියන්න බෑ ඔව් ඒක තමයි මම එතනට එන්නේ දැන් එක තැනක තියෙනවා එක තැනක තියෙනවා මේ දැන් ඒක රජෙක් අහනවා ඔබ වහන්සේලා කවුද? ඔබ වහන්සේලා කවුද කියලා අහනකට මේ පසේ බුදුරජාන් වහන්සේලා පිළිතුරු දෙනවා අපිට කියන්නේ මේ අනවජ්‍ය බෝධි කියලා. අපි රසයට නොයලුණු අය කියලා අපිට කියන්න කියනවා. රසයට ඇලෙන්නේ ඔන්න රජුරු. දැන් ඒ මේ පසේ බුදු කෙනෙක් වෙන්න දැන් රජුරු ඉන්නේ. රසයට ඇලෙන්නේ කොහොමද රසයට ඇලෙන්නේ නැත්තේ? දැන් මොන්නේ මේක මත්තේ මෙයා විමසන්න පටන් ගන්නවා. මේකේ අර පොඩි පොඩි හින්ස් දෙන්න පුළුවන්. පසේ බුදුවරුන්ට චූටි චූටි ඒ අරමුණ දෙන්න පුළුවන්. එතකොට එච්චරයි පසේ බුදුවරුන්ට කරන්න පුළුවන්. එතකොට ඒ ඔස්සේ තමයි අර සම්පූර්ණයෙන්ම යෝනිසෝ මනසිකාරය තුලින් හොයාගන්නේ. ඉතින් ඒක හරියම ඒක හුදකලා වීම තමයි එතන ස්වාමීන් වහන්සේ අගේ කරන්නේ මේ පසේ බුදුවරු හුදකලා වීම ගැන. හුදකලා කොච්චරද කියන්නේ? ඒකේ තියෙන කොහොමද ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. කග්ග කියලා කියන්නේ කඟ වේන. විසාන කියන්නේ අන. අඟ. ඒතර තනි අඟ තියෙන කඟ වේන. කඟ වේනගේ තනි අඟ වගේ කියනවා. ඒ කියන්නේ කවදාවත් මේ අඟේට මේ කණක් වෙන මොකක්වත් ස්පර්ශ වෙන්නේ නැහැ. නළල මැද්දෙන් ආපු අඟක් නේ තියෙන්නේ. ඒ වගේ කියනවා. ඉතින් උන්වහන්සේලා අර ගන්ධමාන කියන හිමාලයේ පර්වතයක් තියෙනවා. ඒ පර්වතය ළඟ තියෙනවා නන්ද මූලික කියලා ගුහාවක්. එතන තියෙනවා මංජූසක කියලා වෘක්ෂයක්. ඒ මංජූසක කියන වෘක්ෂයේ රන්වන් පාට මුල් එනවා. ඒවට කම රන් මල් කියන්නේ. එතකොට පසීබුදු කෙනෙක් පහළ වෙනකොට අර ගහෙන් මුලක් ඇදෙනවා. එතකොට අර පසීබුදුරු දන්නවා මේ පසීබුදු කෙනෙක් තව පහළ වෙනවා කියලා. එතකොට සබහදාමත් ඒකත් එක්ක සම්බන්ධයි. ඉතින් හරි බුදුන් අගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොටත් එහෙමනේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ දසදහසක් ලෝක ධාතු ආලෝකමත් වුණා, ආරන්ත්‍රික නිරේ එළිය වැටුණා. ඒ කියන්නේ හරි අద్භූතයි. අద్භූතයි. ඊළඟට පොළවෙන් පොළවෙන් සීතල දිය දහරකුයි රසින් දිය දහරකුයි දිය දහරව දෙකක් මතු වුණා. ඒ දිය දහරවල දෙක තිබිලා තියෙනවා හියුන්සියන් යන කාලේ ඉඳලා. ඒ කියන්නේ අවුරුදු 1000කට ආසන්න කාලයක් එක දිගට ඒකේ මේ ලුම්බිනියේ දිය දහරවල දෙක ඉස්මතු වෙලා තිබිලා තියෙනවා. ඊට පස්සේ අර ගෞතම සාසනය අතුරුදහන් එකට ඒ ඔක්කොම නැති වෙලා යනවා. එහෙම නැති වෙලා ගියේ. එතකොට අපිට හරි පැහැදිලි මේ හරි ආශ්චර්යමත් යුග වරින් වර එනවා. දැන් මේ අසිරිමත් යුගයක අවසාන භාගින අපි ඉන්නේ. දැන් මේ අවසාන භාගයේ අපිට තියෙන වටිනාම දේ තමයි චිත්තප්‍රසාදේ. අපි මේ චිත්තප්‍රසාදය තියාගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ ගැන. ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන අපි සිත පහදවා ගන්න ඕනේ. ඊළඟට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සිත පහදවා ගන්න ඕනේ. ආර්ය සංඝයා ගැන හිත පහදවා ගන්න ඕනේ. එතකොට ඊළඟට සමාධිය ගැන හිත පහදවා ගන්න ඕනේ. දැන් අපි කියමු අපි සමාධියක් වැඩෙන්නේ නැහැ කියලා. සමාධියක් වැඩෙන්නේ නැහැ කියලා අපි තව කෙනෙකුට සමාධියක් ඕනේ නැහැ කිව්වොත් වැරදි. අපිට වැඩෙන්නේ නැතු වෙන්න පුළුවන්. නමුත් සමාධිය වටිනා දෙයක්. සමාධිය අපි අගය කරන්න ඕනේ. ඊළඟට අපිට ශික්ෂාව දිනු කරගන්න බෑ කිම් ශික්ෂාව අගය කරන්න ඕනේ. එතකොට උරණ එතකොට පින තියෙන එක්කෙනා කරයිනේ. ආන් එහෙමයි කරන්න ඕනේ. එතකොට කවුරු හරි මේ පින්වන්ත කෙනෙක් ඉන්නවා නම් ඒ සමහර විට ඒ ධර්මීය පිළිතන්න පුළුවන් අය ඒකේනා මේක අවස්ථාවක් කරගන්නවා. ඒකේනා මේක ප්‍රගුණ කරගන්නවා. සමහර විට අපිට අනපේක්ෂිත විදිහට දැන් මට මතකයි එක දවසක් මම මගේ සහෝදර ස්වාමීන් වහන්සේ එක්ක භාවනා කරන්න ගියා. එදා හරි පුදුම වැඩක් වුණා. දැන් ඔන්න දැන් දැන් බණ භාවනා කරනවා අපි දෙන්න වාඩිලා ඉන්නවා. දැන් ඉන්නකොට දැන් මේ ස්වාමීන් වහන්සේ අපි දැන් හරි හරි උත්සාහයක් ගන්නවා දැන් මේ සමාධියක් ඇති කරගන්න දැන් දින්නටම සමාධියක් නැහැ. දැන් සමාධියක් ඇති කරගන්න මහන්සි ගන්නවා දැන් දවස් ගාණක් මහන්සි ගන්නවා. මහන්සි ගන්නකොට එක දවසක් හවස 4 විතර දැන් මෙයා දැන් අපි දෙන්න කරවලේ දැන් භාවනා කරනවා මේ කොටියේ බිම වාඩිලා භාවනා කරනකොට දත් කූරු කනවා. දැන් මම හිතුවා යකෙක් කියලා තමයි දැන් මේ තියෙන්නේ. මමත් දැන් හොඳටම බය වෙලා දැන් ඉතින් මං කල්පනා කරනවා දැන් මගේ භාවනාවත් ඉවරයි. දැන් මම හිතනවා දැන් මොකද කරන්නේ මට කතා කරනවද මම මොකද්ද කරන්න කියලා. දැන් ටිකක් වෙලා ඉන්නකොට දැන් තක්කූරු කනවා දැන් මෙහා විනාඩි 10ක් විතර. දැන් ඊට පස්සේ ටිකක් වෙලා ඉන්නකොට මං ඉක්මනට ගිහ ලයිට් එක දැම්මා. මොකද මොකද කියලා. දැන් දාඩි දාලා සම්පූර්ණ. හරි හරි කිව්වා. මොකද්ද කියලා. මම හිතේ ගන් කළා කිව්වා. ඊට පස්සේ අර තියනවනේ උඩ තල්ලට දීලා කඩ කරලා කරන්නේ. ආ මම කළා මේක. ඊට පස්සේ දැන් මෙයා ඊට පස්සේ මම ඉන්න ආයෙ කෝ බලන්න හරි ගියාද කියලා බලන්න ආයෙ වාඩිලා ආයෙ මෙයා මෙනෙහි කරනවා ආ හරි හරි කිව්වා දවස් දෙකකින් හතරවෙනි ධ්‍යානෙම ගියා එතකොට ඊට පස්සේ එයා අරූප ධ්‍යානත් වැඩුවා නමුත් අර මාර්ගය ගැන පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා අපි දෙන්නගේ ඒ කියන්නේ දැන් එයා මාර්ගය ගැන කතා කරද්දී ඊට පස්සේ මට එකඟ වෙන්න බැරි දේවල් කියන්න කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ ධර්මයේ තියෙන කාරණා වලට එකඟ වෙන්නේ නැති ඒවා කිව්වා. මං කිව්වා එහෙම කරන්න එපා. බුදුර අපිට වැරදුනම නිසා ධර්මයට වරදින්නේ නැහැ කිව්වා. ඒ නිසා අපිට වරදිනදී හරි කියලා හිතලා ඒක ධර්මයේ නැත්තම් ඊට පස්සේ ධර්මයේ මේක නැහැ. නමුත් මේක හරි කියලා අපි හිතුවොත් ඒක අපේ දෘෂ්ටියක් කිව්වා. මේ වගේ පුංචි පුංචි ඒවා ඇති වුණා අපිට. නමුත් මම මේ කිව්වේ අර සමාධිය වඩන්න යාට තිබිච්ච හැකියාව. ඒ වගේ අසාමාන්‍ය හැකියාව තියෙන අය ඉන්නවා. සමහර පොඩි දරුවෝ මට හම් වෙලා තියෙනවා හොඳට සමාධිය වඩන. වයසක අම්මලා හම් වෙලා තියෙනවා හොඳට සමාධිය වඩන. එතකොට අපිට පේනවා මේ සමාධිය කියන එක පින්බලයක්. ඒ කියන්නේ පින්නකින් ලබා ගන්න දෙයක්. එතකොට ඒ නිසා සමහර මට හොඳට මට හම්බෙලා තියෙනවා සමහර වයසක අම්මලා මේ විනාඩි දෙකකින් තුනකින් කියන්නේ කාලය මහන්සි අරන් අර බොහොම හොඳට සමාධියක පුරුදු කරන බොහොම ධාර්මික. ඉතින් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් ඒ බඳු අය මරණින් මත්තේ සුගතිය යනවාමයි. දුගතිය කියන්නේ නැහැනේ. ඉතින් අපිට තියෙන ලොකුම වාසිය කියන්නේ මොකද අපි දන්නේ දැන් අපේ පින්බලේ දුර්වල වුණොත් මරණසන්නයකට භූතය ලඟ වෙලා ඇදලා ගන්නෝනේ අපි හැට මෙහෙට. ඒතර ඔක්කොම ඉවරනේ. ඒක ඉච්ඡර ශක්තියක් තියෙන. සෝනස මම ඇත්තටම අර සෝනස මෙතන අපේ අර මම රූපරාම වගේක් අර මම පොඩ්ඩක් බැලුවා මේ අර දේවතායලි වගේ කියලා තියෙනවා මම මේ මේ කියපු හන්ද මම බැලුවේ පොඩ්ඩක් අර එළියේ මේ බලන්න අපේ චම්පන මහත්තයා ලෑස්තිද නැර පොඩ්ඩක් බලන්න කියලා සෝයනස් මම මේ පැරිද මේ ඒ ඒ පිළිබඳව මොකද සෝයනස් දැන් ඔය එහාට මට ඇදලා ගනී කියන එකක් සෝයනස් කියවනේ භාවනාවේ ඒ හිත දුර්වල වෙනකොටද නැත්තම් ඒ කරනකොට යම් කිසි විදිහකට මේ සම්මිය දෘෂ්ටික දෙවියන්ද නැත්තම් මේ ඒ කියන්නේ මේ අර දැන් මෙන්න මෙතන අර එක එක ස්ථානවල වල අර අන්නර වගේ ඉලි ඔය දැන් රුවන්ගලිසයි මම කරපු පින්කම ඒ දුවේ වුණා ආ ඒකෙදුනේ සෝයනස් ඔන්න ඔය වගේ එක එක්තරා විදිහට තියනවා කියලා තියෙනවා එකේ කෙලි පහළ වෙනවායි කියලා. ඉතින් මේ පිළිබඳ ස්වාමීන් වහන්සේ මේක මේ දෙවිවරුන්ද කොහොමද නෑ දැන් අපිට පැහැදිලි සමහර අවස්ථාවල මෙහිමයි. දෙවිවරුන්ගේ සම්බන්ධයක් බුද්ධ ශාසනයත් එක්ක තියෙනවාමයි. ඒ කියන්නේ මේ කිරිවැරේ. ඔව්. මේකත් කිරිවෙහෙර අරක රුවන්වැලි ස්වාමීන් වහන්සේ. <clears throat> රුවන්වැලි සායක. ඔව් මේ කිරිවෙහෙර එක. ඔය කිරි ඔය රුවන්වැලි සායක. ඒ රුවන්වැලි සායක. ඒ මම කරපු පූජාවකින් තමයි තිබුණේ. ඒ අපි කරපු පූජාව දවසේ. ඒක අර ලංකරාම අර වගේ ඒක ඇතුලේ අර චක්‍රකාරව ඒක ඒක නයි පිනක් තියෙනවා. ඒ වගේ තියෙනවා. තියෙනවා තියෙනවා. එතකොට මේ ඒක තියෙන්නේ මේ දැන් ඔය මේ දෙවිවරුන්ගේ සම්බන්ධයක් මේ බුද්ධ ශාසනයට තියෙනවාමයි. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේනේ. බුදුරජාන් වහන්සේ මට දවසක් මතකයි මේ සවැත් නුවර දැන් සවැත් නුවර ඉස්සර අපි ගිහලා පායන කාලේ මේ සවැත් නුවර භාවනා කරන්න අපි ඉස්සර ගියාම පායන කාලේ අපි මේ නව ජේතවන විහාරයෙන් ලංකා මේ ලංකාරාම පන්සලේ අපි වාඩි වෙලා මේ උඩ ඉන්නේ. උඩ බూరు ඇඳන් දාගෙන අපි නිදාගන්නේ. ඒතර අපි නිදාගෙන කතා කරගෙන ඉන්නකොට අපිට පේනවා හරියට එළි මේ සවැත් නුවර ජේතවන දාමට මෙහා යනවා. ඒවට උල්කාපාත කියලා කියන්න බෑ. උල්කාපාත නම් ජීතවනාරාමෙට විතරක් වැටෙන්නේ කොහොමද? හරියට එලි වැටෙනවා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය දවසකට අපි 10 15 20 ගණන් කරනවා. මට ඒක නායකහරු කෙනෙක් කිව්වා එතන පාන්දර 3ට විතර දවසක් උන්වහන්සේ එළියට වඩින් දැකයි කිව්වා දැන් ඔය අපි කියන පෙට්‍රල් ලාම්පු කියලා ලොකු එළියක් ගන්ධ කුටියේ ඉස්සරහා තියෙනවා ඊට පස්සේ ටිකක් වෙනකොට මේ එළිය උඩට ගියා කිව්වා මම පෞද්ගලිකව දැක්කා මගේ මට ධර්ම උගන්වපු උතුම් ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා වලාණේ අමතකවිසි කියලා. උන්වහන්සේ මමයි ඒක පාන්දර කිරිවේ මේ පාන්දර මේ තූපාරාමයට යද්දී අපිට වඩා මීටර දෙකක් වගේ වෙලින් එළියක් ගියා. එතකොට මට අමතකවිසි හාමුදුරුවෝ පෙන්නවා ආ බලන්න ඥානන්ද එළියක් කියලා. එතකොට ටිකක් දුර ගිහලා ඒක නැතුව ගියා. එතකොට මේ අපිට පැහැදිලිව පේන මේ දෙවිවරු හරි සම්බන්ධයි මේ. හැබැයි ධර්මයේ හැසිරෙන පිරිසත් එක්ක ගොඩක් සම්බන්ධයි. ඒ වගේම මේ තිසරණේ පිටලා හොඳට සීලාදී ගුණධර්ම රැකගෙන වාසය කළොත් මොකද ඒවා එයාව ආරක්ෂා කරන්න කියලා දෙවිවරු පොරොන්දු වෙලා ඉන්නවනේ. ඉතින් දෙවිවරුන් ගොඩාක් සම්බන්ධකම් තියෙනවා. ඊළඟට මේ එලිගත්තොත් එලිවලට අපිට මේ සියලුම එලි දේවතාවල කියලා කියන්න බෑ. මොකද හේතුව දැන් අපි දැකලා තියෙනවා මේ එලි සම්බන්ධයෙන් වෙනත් ආගම් වල අයගේ ඒගොල්ලන්ගේ දේවස්ථානවලත් යම් යම් ආකාරයට ওই වගේ එලි පෙන්ලා තියෙනවා. දැන් විශේෂයෙන් මට මතකයි ඔය මේ බුද්ධ ගයාවේ මම ඉන්න අපේ බුද්ධ ගයාවේ අසපු අසපු තියෙන මේ නිරංජන ගඟයිනේ. දැන් ඉස්සෙල්ලාම මම මේ තන තනක් හදාගන්න ගිහලා මම බැලුවා දැන් ඉඩම බලන්න ගියා. යනට ලස්සන අඹගස් දෙකක් තියෙනවා. මට මේ අඹගස් දෙකට හිත ගියා. මම මේ අඹගහ එක අඹගහකට අත ගහලා කිව්වා මේක දෙවුරු ඉන්නවා නම් මට උදව් කරන්නේ මේ භූමිය ගන්න මට උදව් කරන්නේ කියලා. ඉතින් ඉන්දියාව වගේ තැනක හරි අමාරුනේ කරන්නේ. මේ නන්නාඳු රටක ඉතින් කොහොම හරි ඒක අපි සොසයිටි එකක් හදලා අපි ඉඩම අරගෙන අපි ගොඩනැගිලිත් හැදුවා. දවසක් මේ අඹගස් දෙක අපි ෆොටෝ ගන්නවා. ගන්නකට ඒ කඹ ගහක එලියක් ආවේ ඒ හලියේ ඒ ඒ එළියේ ඉන්නේ දෙමගණක්. ඒකෙන් මේ නලල නලලින් පාල්ලහැට තැල්ලක් ඇවිල්ලා hina වෙගෙන ඉන්න කරාබු දෙකක් දාලා මේ ඔක්කොම පින්තූරේ අර ෆොටෝ එක සූම් පේනවා. එතකොට දැන් සමහර අවස්ථාවල් තියෙනවා දැන් ඔය අපි ගියා සොහොනකට. දැන් මිනි පුච්චන තැනකට ගිහිල්ලා එතන ගත්තා. හැම තැනම එළි. එතකොට අපිට ඒවෙන් අපි තේරුම් ගත්තා මේවට దేవතා එළි කියන විග්‍රහය කළොත් ඒක සාර්ථක විග්‍රහයක් නෙමෙයි. මොකද භූතයන්ගෙත් ඒව පේනවා. ඒ ඒ නිසා මේක දෙවිවරුන්ටම විතරක් තියෙන මොකද සෝහනකට ගිහලා මිනි පුච්චන තැනක් ගත්තම පිරීල දහස් ගාණක් එළි තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපිට එලි පිළිබඳ එකපාරට විග්‍රහයක් කරන්න බෑ මේ දෙවිවරුමයි කියලා. හැබැයි එලි පිළිබඳ යම්කිසි විග්‍රහයක් කරන්න පුළුවන් මේ සමහර එලි හරි දීප්තිමත්. අන්න එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේක නම් විශේෂ ආලෝකයක්. ආ අනිත් ඒවා ඉච්චරම දීප්තිමත්. ඉච්චරනේ දැන් අර මේකේ තිබුණ විශාල ආලෝකයක් දැන් මේ රුවන්වැලිසේ අපි පින්කමේදී. ඔව් ලොකු එකක් ඇවිල්ලා. ලොකු එකක් තිබුණේ. දැන් සෝමාවතියේ පින්කමේදීත් එම ලොකු එලි. එනවා දැන්. ඉතින් ඒ නිසා මේ අපිට මේ දැන් සෝමාවතිය අපිට අස්පනාවිට බුදුරස්පාව විහිදෙනවනේ. ඉතින් ඒ නිසා මේක තියෙනවා එහෙම එකක් ලෝකේ. ඉතින් ඒ නිසා මේ කොටිම අපි යහපත් දෙයක් කරනවා නම් හොඳ දෙයක් කරනවා නම් මේ යම් කිසි දෙයක් එහෙම තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ මේ ලෝකේ මේ සත්පුරුෂයන්ගේ ක්‍රියාවට තියෙන එකක් කියලායි. <laughs> ඒක පිළිබඳව තමයි මේක දාර ස්වාමීන් වහන්සේ කිව්වේ අර අවසාන මොහොතේ පව සමහරලාට හිත නෑ ඒකට නම් ගොඩක් දුරට මෙහෙමයි. අනේක වැදගත් කරුණක් මහත්මයා මේකට තව වචනයක් කියන්න මට අවශ්‍ය දෙන්න. ඒ කියන්නේ මේ දැන් සමහර අය අවසාන මොහොතේ නිකන් තෝන්තුවෙන් වගේ කියනවා ආන් අසවලාවා අන්න පුංචි අම්මාව අන්න මට අඬ ගහනවා මේ වගේ දුඩුනවා. එතකොට මේ ගෙදර ඒක විහිළුවට ගන්න හොඳ නැහැ. එතකොට කරන්න ඕනේ ඒ එයාගේ ඔලුවට අත තියලා කියන්න ඕනේ අම්මා නම් අම්මා අම්මා බුදුරජාණන් වහන්සේට බාරයි ධර්ම රත්නයට බාරයි සංඝ රත්නයට බාරයි සම්මදෘෂ්ටික දෙවියන්ගේ ගෞතම සාසනය කෙරෙහි සිත පහන්නු දෙවියන්ගේ ආරක්ෂාව අම්මට ලැබීවා කියලා හිසාත ගාලා කියනවා. එතකොට අර බලපෑමක් තියෙනවා ඒ බලපෑම බය වෙනවා එයාව දැක්කා කියලා. දැන් මේගොල්ලෝ ගොඩාක් කියන්නේ මිනිස්සුන්ට අපිව පේන්නේ අපිට පේන්නේ නැහැ කියලා හිතලයි. ලං වෙන්නේ. කවුරු හරි කෙනෙක් කිව්වොත් මේක පාඩේ එහෙම කරන්න එපා කියලා එතකොට හිතනවා ඒ අපි දැක්කා කියලා. ඒගොල්ලෝ මඟහරිනවා. ඒ වගේ දේවල් හරි පුදුම විදිහට තියෙනවා. අමනුෂ්‍ය මේ මිනිස්සු කන බොන දේවල් රසය උරා ගන්නවා. අමනුෂ්‍ය මිනිස්සු ගැඟවල ඇඟවල වලට රිංගලා ඇඟවල වල ඉඳලා ජීවත් වෙනවා. මිනිස්සු කන බොන දේවල් කාලා බීලා කෙටිට ඇතුල් වෙන්න පුළුවන් තිසයිනද? නෑ ඒ ඇත්ත වශයෙන්ම දැන් මෙහෙමයි. දැන් ඒවට දැන් අපි පොදුවේ අපි කතා කරනවානේ ආත්ම කියලා. නමුත් මෙතන ආත්මෙ නෙමෙයි. වෙන්න බෑ ධර්මය. වෙන්න බෑ. ඒක එකක් තේරුම් ගන්න පුළුවන්. මේක අනාත්මයි කියලා. ඒ කියන්නේ දැන් මේ අපි අපි අපේ ශරීරයේ තිබුණා නම් යම්කිසි ශක්ති සම්පන්න ස්වභාවයක්. දැන් X-ray එකකට පුළුවන් ශරීරය හරහා යන්න. මේ වගේ යන්න යන්න මේ ශරීරය හරහා යන්න පුළුවන් භූතයන්ට. හැබැයි අපේ පින් බලෙන් තමයි අපි ආරක්ෂා වෙන්නේ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා අපේ ශරීරයේ තියෙන ශරීර තුනක්. එකක් මේ භෞතික ශරීරය. අනිත් එක මානසික ශරීරය. අනිත් එක සංඥාමය ශරීරය. එතකොට මේ සමහර අයගේ කර්මානුරූප මානසික ශරීරයේ තියෙන සිදුරු. භූතයාට පේනවා මේ දැන් භූතයාට පේන්නේ මේ මේ ගොඩක් විට මේ ශරීරය නෙමෙයි. මානසික ශරීරයයි පේන්නේ. මානසික ශරීරය. මානසික ශරීරය ඒක ගොඩක් භූතියෝ මේ බණ භාවනා කරනකොට හරදර කරන්නේ. මොකද බණ භාවනා කරනකොට යා මනස එකඟ කරනවනේ. එකඟ කරනකොට යාගේ ඕරා එක වැඩි වෙනවා. ඒතර භූතයා හරදර කරනවා යාට. හරි හරි. ඒක තමයි මාත් වෙලුවේ කොහොමද කියලා ඒකයි වෙන්නේ. දැන් සමහර අයට වෙන්නේ මේ දැන් අපි ගත්ත ඥාති භූත ඥාති කවුරු ඉන්නවා කියලා. එතකොට යාගේ ඥාති දරුවෙක් යනවා පාරේ. යානකට මේ භූතයාට මෙයා අඳුන ගන්නවා එක පාට ඥාතිය කියලා. අඳුනගෙන යා පස්සේ යනවා. දැන් යාගේ තියෙනවා නම් යාගේ මෙන්ටල් බොඩි එකේ සිදුරක් එතන ලින්ක් කරනවා එකට. ඒ සිදුර හැදෙන්නේ කර්මානුරූපව. ඒකයි වෙලා තියෙන්නේ. ඒකයි හැම කිසි දැන් සමහරු භූත දෝෂ වලින් දුක් විඳිනවා. සමහරු භූත දෝෂ වලින් දුක් විඳින්නේ නැහැ. ඒ කියන්නේ සමහරුන්ට එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ ඒ නිසා සමහරු ඒක විශ්වාස කරන්නේ නැහැ. එහෙම තියෙනොත් දැන් අපි ගත්තොත් දැන් කවුරු වගේ මහත්යෙක් මේ විශ්වාස කළේම නෑ. මොකද හේතුව එතුමා භූතය වැහිච්ච තැනකට යනකොට භූතය යනවා. එතකොට දැන් යත් එක්ක කතා කරනකොට යගේ භූතයෙක් නෑ. එතකොට එතුමා කියනවා මේක ස්ටීරියා හරි මොකක් හරි මේක රෝගයක් මිසක් මේක එහෙම එකක් නෙමෙයි කියලා. නමුත් අපිට හරිය පැහැදිලි සමහර විට වෛද්‍යවරුම කියනවා බෙහෙත් කළා කළා ඒක රෝගේ හොයාගන්න බැරුව කියන දැන් අපිට හොයාගන්න බෑ වෙන ක්‍රමයකින් ඔක සංයප කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා. සමහර විට බෝධි පූජා තියලා පිරිත් කියලා එහෙම බණ භාවනා කරනකොට අර රෝගේ සංයප වෙනවා. ඒ මොකද භූත කරදරයකින් නම් යා රෝගී වුනේ ඒ භූත කරදරය අයින් වුණාද නිකම්ම හනීප වෙනවා. ඔව් ඒ නිසා අපිට අර මේක අන වින කොට වෙන කියන එක ඒවත් එහෙමයි මේ අමනුෂ්‍ය හරහනේ මේ කරන්නේ. දැන් ඒ කියන්නේ දැන් ඒක වෙනම විෂයක්. ඒක ඒ කියන්නේ හරි පව් මේ මිනිස්සුන්ට මේ අණවින, කොඩවින, බන්ධන, හදිහුණිය මේවා කරනවානේ මේ සබ්ජෙක්ට් එකක් ලෝකේ තියෙනවනේ. මේක හරීම පාපයක්. ඒ කියන්නේ විශාල පාපයක්. ඒ කියන්නේ අමනුෂ්‍යයන්ව නොමග යවලා ඒ අමනුෂ්‍යයන් ලවා කරවන වැඩ. ඒ කියන්නේ අමනුෂ්‍ය බාල වර්ගයේ අමනුෂ්‍යලා උපදින්නේ මෙයාගේ චරිත පරිහානිය නිසානේ. ඒතර ඒ කෙනාගේ රුචිකත්වය වමනා කරන පොඩි පොඩි දේවල් දීලා අරයා මාරපම් මෙයා කරපම් මෙයාට හිංසා කරපම් කියලා එහෙම කරන්න පුළුවන් සර්. කරනවා මිනිස්සු එහෙම. එහෙම කරන්න පුළුවන්. මේක විශාල පාපයක්. මේ පින්පව් විශ්වාස කරන කෙනෙකුට නම් මේක කරන්න බෑ. මම මේකයි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩ සත්පුරුෂෙක් වෙන්න ඕනේ. සත්පුරුෂෙක් වෙන්න ඕනේ කිව්ව එකයි. සත්පුරුෂෙක් කවදාවත් කරන්නේ නැහැ ඒක තමයි අපිත් ඒ ගුණේ තමයි වඩන්න ඕනේ. ගුණේ වඩා ගන්න ඕනේ. එහෙනම් ස්වාමීන් වහන්සේ අද වැඩසටහන නිමා කරන්න අවසර ස්වාමීන් වහන්සේ. ඉතින් අදත් අපි වැඩසටහන නිමා කරනවා. අදත් බොහෝ දේ අපි කතා කරා. කොහොමද යෝනිසෝ මනසිකාරය තමාට ඇති වෙන්නේ කියන එකේ උපත්යෙන් ලැබීමක් හැටියට තමයි අපිට වටහා ගන්න පුළුවන් දැන් ස්වාමීන් වහන්සේ අපි මේ අපිට තේරුම් කර දුන්නා. මේක මේ පච්චක බුද්ධ පසේ බුදවරු මේ සීලු දෙනාටම කොහොමද මේ ප්‍රත්‍යක්ෂ වීම ෂණිකව පවා සිදුවන්නේ කියන එකත් අනිත් එක මේක මොකද්ද මේ අපි ගත්තොත් එහෙම සති සම්පජන්ණය කියන්නේ කොහොමද කොහොමද මේ මෙනෙහි කිරීමේ කොතනද මේ වැදගත්කම කියන එකත් ඔක්කොටම වඩා ස්වාමීන් වහන්සේ මෙතන පැහැදිලි කිරීමක් කරේ මේ සත්පුරුෂයන් හැටියට කොහොමද ඉස්ලාම් මේ ගුණේ වඩා ගතියුත්තේ කියලා ඉන්පසු භාවනාවට යොමු වීම සමාධිය සහ විපස්සනාව එකට කරගෙන යෑම නැතුව විපස්සනාව පමණක් කොහොමද යන්නේ ඒක බුදු ධර්මයේ තියෙනවා නම් සීල සමාධි ප්‍රඥා කියලා අපි දකිනවා කොයි ආකාරයෙන්ද මේ සිදුවේ යන්නේ කියලා ඒ අෂ්ටාංගික මාර්ගය නිවැරදි ලෙසම ඉදිරිපත් වෙලා තියෙන ඒ අවස්ථාවේදී කොහොමද මෙවැන්නක් සිදුවේ හැකද යන්න තමයි මම ඉදිරිපත් කරේ. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ විදර්ශනාවෙන් සමාධියට සමාධි විදර්ශනාවටත් යුගනත්ද භාවනාව වැනි දේවල් සමතේ සහ විදර්ශනාව එක් කරගෙන කරන්න පුළුවන් කටයුත්තත් එකක් තනියම සිටීමට නොහැකි වීමත් නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සමාධිය පුළුවන්. හැබැයි විදර්ශනාවට නම් සමාධියකට ඥානයක් ධානයක් වඩන්න නැතෝ යෑම අපහසු බවයි. ඉතින් මම හිතන්නේ මෙතන විශාල වශයෙන් අපි කතා කරා දෙවිවරුන් ගැනත් අමනුෂ්‍යයන් ගැනත් කොහොමද මේවා සිදු වෙන්නේ මෙවැනි දේවල් තියෙනවද මෙවැනි දේවල් ඒට හේතු උපාදක වන්නේ මොකද්ද අන්තිම වශයෙන්ම අපිට මෙතනින් තේරුම් ගන්න පුළුවන් මේ සත්පුරුෂයන් මේ මේ වැදගත්කම තමයි අපේ ස්වාමීන් වහන්සේ මේ අපිට පැහැදිලි කරලා දුන්නේ. ඉතින් මම හිතන්නේ අද වැඩසටහන දැන් නිමා කරන්න වෙලාව ඇවිල්ලා ලබන සතියේ මේ වෙලාවටම එනම් බ්‍රහස්පතින්දා 9:45ට හම් වෙන තෙක් ඔබ සැමට මම කියා සිටිනවා නමෝ බුද්ධාය කියා ඔබ සමට පාතු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය Namo Buddha Namo